සූත්‍රයක්. ඒකෙදී සර්වචනාංශේ මේ පු탁ජන ලෝකේට තමන් වහන්සේගේ සර්වඥතා ඥානය වැටෙන ආකාරයෙන් විස්තර කරලා දීමට ගන්න ප්‍රයත්නයක් තියෙන. ඒක නිසා බොහොම සූක්ෂමව තද කරුණාවකින් සහ තද ප්‍රඥාවකින් යුක්තව ਸਰවඥාන්සේක විග්‍රහ කරනවා ඒ ਸਰවඥ භූමිය ඒ වගේම ආශ්‍රක්ෂර ක්ෂර ආශ්‍රක්ෂය භූමිය වශයෙන් ශුන්්‍යතා භූමිය වශයෙන් සත්‍ය භූමිය වශයෙන් එක එක එක එක මට්ටම් වලින් තේරුම් ගැනීම සඳහා ඉතින් එහිලා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකය දුටු දේ, ඇසු දේ, විඳි දේ, හිතට ගත්ත දේ වශයෙන් තියෙන මේ සංස්කාර ඒ වගේ තියෙන මේ සීමිත භාවය සරුවචනාංශය දැකලා ඒ සීමිත භාවයේ තියෙන භයානකම දැනගෙනයි සිද්ධාර්ථ තාපසව සත්‍යය නැත්තම් પરමාර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියේ ඊට පස්සේ සරුවචනාංශයේ අතුලාන්තයේ ඒකේ තියෙන අභිඥා ඥානේ ඒ සංස්කාර ධර්ම ටික ගැඹුරෙන් දක්ලා මේ සූත්‍රයේදී සඳහන් කරනවා ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දීව ප්‍රජාව සහිත ලෝකය යමක් දැක්කා කියනවනම් යමක් ඇහුවා කියලා කියනවනම් යමක් වින්දා කියලා කියනවනම් දිවෙන් නාසයෙන් කයින් යමක් හිතින් දැනගත්තා කියනවනම් ඒ එකක්වත් ඒ විදිහටම සත්‍යයයි කියා හෝ බොරුයයි කියා හෝ සරුවචනාංශේ බාරගන්නේ නැහැ. ඒ ගුණයට ලෝකයා දකින අහන විඳින දේවල තියෙන සත්‍යතාවයේ පිළිබඳව තමන් වහන්සේ తాදී බව අකම්පිය බව ප්‍රකාශ කරනවා ඊයත්තු ඒ දකින්නේ මා දන්නවා හැබැයි ඒ දකින්නේ අර සතිය පිහිටවලා නෙවෙයි සීමිත සංස්කාර ස්වභාවයකින් ඇතිවෙච්ච විඥානය හරහා දකිනවා ඒක මට හොඳට තේරෙනවා. නමුත් මම ඒකට මායින් කරන්නේ නැහැ. මම ඒක ගණන් ගන්නෙත් නැහැ. ඇත්ත කියන්න යන්නෙත් නැහැ. බොරු කියන්න යන්නෙත් නැහැ. ඒ වගේම මම මේ දේ මේ මත පිට පේන දර්ශනය විනිවිදලා ඒකේ ඇතුළතත් මම දකිනවා. අභිඥාවෙනුත් මම දකිනවා මේ මෙහෙම දැකිය හැකි බවක් තියෙනවා මම දකිනවා. ඒ වගේ මේක හොඳට විඳිනවා. නමුත් මේ ඒ විදිහට ලෝකයා කියන විදිහට දැකීම හෝ සුවිශේෂ ඥාණයෙන් දැකීම හෝ නැත්නම් ඒ විඳීම් එකක්වත් මම අයින් කරන්නෙත් නෑ ඒ වළඟ හිටගන්නෙත් නෑ ඒව පිළිබඳව ස්ථාවරයක් ගන්න. ආන්නේක තමයි මෙතන ආදී ගුණයේ වශයෙන් තථාගත ගුණයේ වශයෙන් සර්වචාන්සේ පෙන්ලා දෙන්නේ ඒකක්වත් බොරු කියන්න යන්නෙත් නෑ ඇත්ත කියන්න යන්නෙත් නෑ ඒ නිසා ඒ විශේෂයේ අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව තමයි තාදී ගුණය මේ තාදී නොවෙන්නා වූ ලෝකයේ කරදරයකින් තොරව පවත්වාගෙන යන තියෙන එකම ක්‍රමය. ඒක ඇත්ත කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ යං කිංචි යං කිංචි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං. යම් ලෝකයා විසින් දකින්නවා අහනවා විඳිනවා එව්වා මම දැක්කා මම වින්දා මම ඇහුවා ඒක නිසා මම සත්‍යක්මයි කියන්නේ කියලා අත්ත පොළවේ ගහ ගහ ලෝකයා සාක්ෂි දෙනවා. ලෝකයා ඒක අල්ලගන්න හදනවා. ඒක ළඟ හිට ගන්නවා. මේ දැකලා මම කියන්නේ මම අත ගහලා මේ කියන්නේ මම අහලා මේ කියන්නේ කියලා නිකම් සරුවචනාංශي ඔකට ඔව් කියන්න යන්නෙත් නැහැ. නැත්නම් තථාගතයන් වහන්සේ නමක්, චීනාසරයන් වහන්සේ නමක් ඔව් කියන්න යන්නෙත් නෑ. නෑ කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ආන්න ඒ ගුණය, තාදී ගුණය ඒක කියන්න පුළුවන් මේ කියන දෙයට අවිරුද්ධ භාවය. කියන දේ විසෙහි අපන්නක ප්‍රතිපදාව. ඒ නිසා Taman ඒක ඒ කියන කෙනාට වාදයක් නගන්නෙත් නෑ. Taman අපන්නක ප්‍රතිපදාවට ආවයි කියලා අවිරුද්ධ ප්‍රතිපදාවට ආවයි කියලා ඒ දැකපු අහපු කරඩල ගහපා දෙන්නත් බෑ. තවම අපන්නක වෙන්න බෑ. මං කියන්නේ අහන්න ඕනයි කියලා හෝ මං කියන්නේ එක්ක ප්‍රතික්ෂේප කරන්න එක්ක හා ඕ කියන්න කියලා කිසිම එකට වාද මොකයක් නගන්න බෑ. ඒ නිසා <clears throat> ඒ නිසා මේ පෘථග්ජන භූමියේ ਸਰවඥාන්සේගේ ਸਰවඥතාඥානෙ තාදී ගුණය ඕන දෙක අතර බොහොම ලස්සන සීයන පැහැෙන ගතියක් තියෙනවා. ඒ වගේම ඕනම කෙනෙකුට ඒ ਸਰවඥාන්සේගේ ඒ බණ අනුගමනය කරමින් ඒ නොසැලෙන බව, ඒ අෂ්ට ලෝකේ කම් ධර්මී කම්ප නොවන බව, ඒ తాදී ගුණය, ඒ අපන්නක ප්‍රතිපදාව දිනු කරලා බලන්නත් ලොකු ආරාධනාවකුත් තියෙනවා මේකේ. ඒක නිසා ඒ අන්‍යයන් විසින් මේ සත්‍යයක් හැටියට, දැක්කා හැටියට, ඇව්වා හැටියට, වින්දා හැටියට ඉදිරිපත් කරන ලබන මේ දේවල් යම් තාක් ඒ අත්ව එක දකින්නේ අත්නොමතිකව. ඒකට මේ ගාථාවේ සරුවචන සඳහන් කරන්නේ සය සංගත කියලා. සය සංගතය සමාවිතේ සමම කොටු වෙච්ච දිට්ඨියක ඉඳගෙනයි යා දකින්නේ. සමාවිසින් සමාම කොටු කරගත්ත මාන්නක ඉඳගෙනයි යමෙක් යම් කිසි දෙයක් දකින්නේ. යමා විසින් තමන් කොටු කරගත්ත ආශාවක ඉඳගෙනයි තමක් දකින්නේ. වෙන විදිහකට කියනවා නම් මේ ලෝකේ දකින්න දේවල් දකින්න දේවල් බවටපත් වෙන්නේ තණ්හා මාන දිට්ඨි සීන තුන තියෙන කෙනාට පමණයි. අනික කෙනාට මේක දකින්න දෙයක් මේ ලෝකේ නෑ. තියෙන ශූන්‍ය දෙයක්. නමුත් තණ්හාමාන තියෙන එකනට, ධිට්ඨි තියෙන එකනට මේක ගොඩාක් බලන දේවල් තියෙනවා. බැලුවමදි අනුර කියන්න දේවලුත් තියෙනවා. අනිකට පිළිගත්තේ නැත්නම් ඒකට ගහපා දෙන්න දේවලුත් තියෙනවා. ඉතින් හැමදාම වාද. යම් තාක් තණ්හාමාන ධිට්ඨි තියෙනවනම් ඒ තාක් ඒ ඇත්තෝ ඒක අල්ල බදාගෙන මමයි කියාගෙන, මගේයි කියාගෙන එහෙම නොකියනවා උපදේශ විරුද්ධ පක්ෂයට දාගෙන ඉතින් දිගට රණ්ඩු කරනවා. නමුත් සරුවචන් සඳහන් කරලා තිනවා ඒකෙදී ඒ අනු කෙනෙක් දුටු ඇසු එහෙම නැත්නම් විඳින ලද දේවල් එහෙමමයි කියලා මම පිළිගන්නෙත් නෑ මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ ඒ නිසා ඒ පිළිබඳව මම ඒ ගතියට මම తాදී ගුණය කියලා කියනවා ඒ විදිහට ඒ තේන සල්ලං පටිකච්ච දිස්වා මේ මිනිස්සු උලක උල තියලා ඉන්න මිනිස්සු જાතියක් මේ ලෝකේ ඉන්නේ කිසිම ස්පාසුවක් නැහැ මේ තණ්හා මාන දිට්ඨි කියන උල් තුනෙන් උල තියලා ඉන්න මිනිස්සු විකාරෙන් කෑ ගහනවා. Tamanට පේන දේ Tamanගේ තණ්හාව හැටියට මේ දේවල් එක එක විදිහට තත්ත්වන මතික වර්තකතන දෙනවා. ඒ වගේම තම තමන්ගේ මාන්නේ හැටියට මානකාරකම් වල හැටියට අවමානේ අදිමානේ හැටියට දේවල් අර්ථකථන දෙනවා. ඒ වගේම දික්ටි තමන් ගත්ත ස්ථාවරයේ හැටියට දකින්න දේවල් පිළිබඳව ගහපා දෙනවා. ඉතින් ඒක කොච්චර බොරුවක්ද කියනවනම් ඒක කොච්චර පුස්සක්ද කියනවනම් ඒක කොච්චර කොම්බයක්ද කියලා කියනවනම් ඒක කාට හරි ඔප්පු කරලා පෙන්නකම් හදිස්සි. ඉවරෙකුත් නැහැ. මොකද යාට මේ මනුස්සයාට කොහෙන් හරි දැනුමක් තියෙනවා මම මේ මගේ තාන්න තණ්හාමාන දිට්ඨියෙන් අල්ලගත්තේ අනිත් එක්කනාගේ තණ්හාමාන දිට්ඨිය මීහා සමාන නැති නිසා තව කෙනෙක් Taman ඉදිරිපත් වෙන්නේ මතේ පිළිගන්න ලෑස්ති නැහැ. ඉතින් ඒකෝට මහා අඩුවක් තේරෙනවා. ඉතින් කොයි වෙලාවෙත් ඒ Taman ඉදිරිපත් කරපු මතය නැවත නැවත ගෙන හැරපෑම සඳහා මේකට කියන අත්නෝමති කියලා අපි ශාසනය සඳහන් කරන්නේ. ඒ අත්නෝමතිය ඔලමුල කිනා වැඩිම අනික් කෙනෙකුට ඒක ඔප්පු කරලා දෙන්න උත්සාහ කිරීම. පුරාවට තියෙන එකයි. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ දකින්නේ උලක ඉඳෝපු එකෙක්, දිවස් වල හිටෝපු එකෙක්. ඒ කෙනා දකින දකින දේවල් පිළිබඳව විකාරෙන් දොඩවනු. ඒ වගේ දිවස්වල හිටපෙකන අනිත් කට්ටිය සාකි කරගන්න හදනවා මන් දකින විදිහට දකින්න. මන්ට පේන විදිහට බලන්න ඕන. මම බලන දෘෂ්ටි කෝණයෙන් බැලුවේ නැත් බැලුවොත් ඔන්න මගේ කෙනා. යම් හේකින් මගේ දෘෂ්ටි කෝණයට විරුද්ධ න වස්තුව මොකද්ද අපි එකතුනේ වෙන මොකටද ඊට පස්සේ අපි විරුද්ධයි. ඉතින් ඒ නිසා එවැනි දිවස්වල හිටපු මිනිස්සු මේ හීනේ කෙඳිරි ගන්නවා වගේ මේ කෙඳිරියත් එක්ක තාදී වූ චීනසෙන් වහන්සේට කිසියම් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා ඒ දේ කෙඳිරි ගන්න හැටි ਸਰුවචන් වහන්සේ භෝෂත්ත කාලේ තමනුත් විඳලා තියෙනවා. ඒ නිසා ਸਰුවචන් වහන්සේ අතීතේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ මනසේ පෙන්වන්න හදන, ඔප්පු කරන්න හදන, ගහපා දෙන්න හදන, වාද කරන්න හදන දේ ඇයි මේ මිනිස්යාට ඒ ගාය ඇවිල්ලා තියෙන්නේ? මේ මනස මොන වෙහෙසකින්ද මේක ඔප්පු කරන්න හදන කියන සර්වඥාන්ස කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකයි පළවෙනි ප්‍රකාශනයේ ඉඳි සර්වඥාන්ස සඳහන් කරන්නේ යම් කිංචි සදේවකස ලෝකස සමාරකස සම්නම් බ්‍රාහ්මණ පජාය සදේව මනුසාය යං කිංච දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුවිචත්තං මනස තමහං ඥානං මේ ලෝකයා විසින් මේ පෙන්වන්න හදන ඒ දෘෂ්ටි කෝණය මට කිසිසේත්ම වැහිලා නැහැ ඒක මම හොඳට දන්නවා. එකයි වෙනසකට තියෙන්නේ ඒ ගොල්ලෝ ඒ සීමිත ඉන්ද්‍රිය ඥානයක් හරහා දකින්න දෙයට වැඩිය මම પરමාර්ථ පැත්තකින් ඒක දැකලා තියෙන නිසා මම ඒක ටිකක් සුවිශේෂී ඥානකම දකිනවා. මම මේක ඒ සම්මුති අත්දැකීම සහ પરමාර්ථ අත්දැකීම දෙකම ලැබලා තිනවා. ඒක නිසා මම ওই කවුරු කියන දෙයට උල්පන්දම් දෙන්න යන්නේ. ඒකට ස්ථාවරයක් මම ගන්න යන්නේ නේ. ඒකට මායින් කරන්නෙත් නෑ. ආන්න ඒක තමයි ඒක පවත්වාගෙන යෑම තමයි මේ තාදී ගුණය සඳහන් කරන්නේ ජානාමි පස්සාමි තතේව ඒතං ලෝක්‍යාගේ தത്വයේ තියෙන මම මේකට වෙලා මේ කාමච්ඡන්දයේ හිර වෙලා කරන කතාවක් මචං කවදාකවත් නිර්ාමිෂ ලෝකයක් දැකලා නැහැ. කවදාකවත් ධ්‍යාන සුඛයක් හෝ කවදාවත් විපස්සනා ඥානක ඉඳලා මේ ලෝකයේ තියෙන පුස්ස දැකලා නැහැ. මේකේ තියෙන හිස් භාවය දැකලා නැහැ. මේකේ තියෙන පාලනය කරගන්න බැරි తත්වේ දැකලා නැහැ. එයා ඒ නිසා දැකපු ඒ සීමිත කොටස බුදුම විදියට හුවා දක්වනවා. ඒ හුවා දක්වන හදන ගතිය අපහසයට හෝ උපහාසයට ලක් කිරීම ਸਰවචනාංශ ළඟ නැහැ. නිසා ਸਰුවඥ භූමියේ පළවෙනි හතරෙන් එක තමයි සදේවකත ලෝකත සමාරකත සත්සම්නම් බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතම් මුතම් පත්තම් පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානං මම ඕගොල්ලත් එක්කම තමයි ඉන්නේ මම මේ වෙන අලුත් චීන කන්නඩකින් බලනෝනේ මට තේරෙනවා <clears throat> ඔය ඕගොල්ලෝ කේන්ද්‍රී ගානේ ඇයි කියලා මට තේරෙනවා නමුත් මට වෙලා තියෙන්නේ අර මොන රටකට ඉස්සර පැත්තේ විතරක් නෙවෙයි මම පස්ස පැත්තේ බලලා තියෙනවා ඒකට ඕගොල්ලෝ කට උඩ බලන බැලුවට මේ පැත්තෙන් දැකපු නැති එක දිහා මගේ කට හරහා මොනරගේ පස්සත් පේනවා. මොනරගේ පස්ස හරහා ඕගොල්ලන්ගේ කට අරගෙන ඉන්න එකත් පේනවා. ඒක දැක්කට පස්සේ මම ඉස්සරහා පස්සේ දෙකම දැකපු නිසා මම ඔයගොල්ලෝ විඳින සීලාරේට මම ඇවිල්ලා ජග් ගහන්න ඉන්නේ නැහැ මම හේතු වෙන්න ඉන්නේ නැහැ මම මොකක් ස්ථාවරයක් ගන්න කවදා හරි උඹලත් මේ පැත්තෙන් දැකපු දවසේ තීරේ බුදුන් කියන්නේ කවුද කියලා තීරේ තතතාවේ කියන්නේ මොකද්ද කියලා තේරෙ මේ දෙපැත්ත දැකීමේ තියෙන වටිනාකම මොකද්ද කියලා දැන් ඔය තනිය හෙම්බල්ලා කියන්නේ ගැඹුර දැකලා නෙවෙයි නිකම් දැකලා. නමුත් ගැඹුර දකින්න ඇස් දෙකකින් බලන්න ඕනේ. ඒක උර තමයි ਸਰවඥාන්සේදී පේන්නේ. ඒ නිසා ඒකට කියනවා අපි සර්වඥතාඥානය කියලා. ඉතින් ඒ විදිහට සර්වඥාඥානෙ පෙන්නලා සර්වඥාන්සේ ඒකේ තියෙන චීනාශ්‍රව ගතිය වශයෙන් ඒකේ මම න උපට්ඨාසි මම ඒකෙන් ස්ථාවරයක් ගන්නෙ නෑ. ඔයගොල්ලෝ දැක්කා කියලා මම විශ්වාස කරන්න යන්නෙත් නැහැ. නොදැක්කා කියලා විශ්වාස කරන්න යන්නෙත් නැහැ කියලා ඒ අජෝහිතං නැති තථාගතානං. ඒ වගේ බැස ගැනීමක් සරුවච්චන් වහන්සේට නැහැ. සරුවච්චන් වහන්සේ ඊවා පිළිබඳ දක්වන මතිය සරුවච්චන්න්ට ඒක පිළිබඳ දක්වන නිගමනයේ නිතරම පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්ලි මේ වන්නේය. මේ නැතිකල්ලි මේ නොවන්නේය. ওই දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක එහෙම තමයි. නමුත් ඕක විතරක් නෙවෙයි ලෝකේ තියෙන දෘෂ්ටි කෝණේ හොඳක් තියෙනවා. ඉතින් ඒ නිසා ඕක දැකලා ඕකෙන් කෑ ගහන මිනිස්සයාගේ තියෙන පටුකම ඒ ආකල්පේ හොඳට ਸਰවඥාන්සල් පේනවා. නමුත් ඒක අර කිව්වා වගේ කිසියෙත්ම නිග්‍රහයකට ලක් කරන්නේ කිසියෙත්ම ඒ මනසයි ඉන්නේ හීනෙන් නැගිටවන්න යන්නෙත් නැහැ. එයා හීනෙන් දැකලා මට අරින්න මට දකින්න මට අරින්න ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ කියලානේ ඔක්කොම ලයිලානේ. සර්වඥයන් බබදෝ ය ගන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ආයේ හිනේ බලන්න. මම ඔය අවදි කරන්න යන්නෙත් නැහැ. ඔක හීනයක් කියන්න යන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න මම හීන දැකලා තියෙන මං අවදි වෙලා ඉන්නේ. ඒ නිසා ඔය හීනෙන් කෑ ගහන දේවල් පිළිබඳව මම කලබල වෙන්නේ නැහැ. නැත්තම් ඔය දකින්නේ හීනයක්. ඔය දකින්නේ මායාවක්. ඔය දකින්නේ විඥාවක්. ඒ විඥාකාරයා කරන හරියක් කරන්නේ මිනිසුන්ගේ සල්ලි අරගෙන මවාපෑමක්. එන් ਸਰවචනාංශ කියන්නේ මම මේක දන්න නිසා මම විඥාවේ තියෙන මායාකාරී බව විඥාවේ තියෙන මත් කරන ස්වභාවය මම හොඳට දැකපු නිසා ඔයගොල්ලෝ විඥාව රස වින්දට ඒ පොඩි එකාගේ මනාපෙනේ ඒකට තරහක් නැහැ හැබැයි කවදාකවත් මං එන්නේ නැහැ ඌවට සාක්ෂි වෙන්න මං එන්නේ නැහැ ඌවට මේ ස්ථාවරයක් ගන්න ඒකයි මේ මේකේ තියෙන මේ තථාගතයන් වහන්සේගේ තියෙන නොසැලෙන ගතියත් ඒ තණ්හාමාන දිටි සහිත කෙනාගේ තියෙන දැඩි ග්‍රහය එහෙම නැත්නම් මේකමයි සත්‍ය කියන එකත් අතර තියෙන වෙනස ඉතින් මේක හරි ලෝකේ වෙන කිසිම කෙනෙක් දැකපො නැති 아무තු දෘෂ්ටි කෝණයක් නැත්නම් දැක්මක් මේ අපේ දැක්මට අපේ සාමාන්‍ය ලෝකෙට එකතු කිරීමක් කරනවා. ඒ නිසා යම් කිසි දෙයක් මම දැක්කා මම ඇහුවා මම රස වින්දා නැත්නම් මම ගඳ වින්දා මම පහස වින්දා කියලා තමන්ගේ ලෝකයට එකතු වෙන්නේ අපි කියනක සංස්කාර කරගන්නවා කියලා අවිද්‍යාව ඇති තාක්කල් පමණයි අවිද්‍යාව නැති කල්හි ඒ දේවල් මේ ලෝකේ ලස් ගොඩාක් දේවල් තියෙදි මම මේක දැක්කා කියලා මේක ඇහුවා කියලා මේක වින්දා කියලා අහුල ගැනීමක් වෙන්කොට දැන ගැනීමක් අවශ්‍ය කරන්නේ වෙන්කොට දැනගැනීමක් කරනවා නම් මේක අර්ථ වැඩිය හොඳයි මේක මට වේවා මේක මට නොවේවා කියලා ඒ වෙන්කොට දැනගැනීමක් එන්නේ විඥානීය මේ දෙකට බෙදලා ද්වේතාවයකටපත් කරලා මේක හොඳයි මේක නරකයි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා මේ දෙකට බෙදීම හට ගන්න අනිවාර්යම මෝඩකමක් ඕනේ අනිවාර්යම අන්ධකාරයක් ඕනේ මෝහයක් අවශ්‍යයි ඒක නිසා අවිද්‍යාව නිසායි අපි මේ දේවල් රැස් කරන්නේ අර දෙමගේ ඒක මගේ මනාප මේක මගේ රුචිය මේක මගේ අම්මා දීපුදී අප්පා දීපුදී කියලා <clears throat> මේ ලෝකේ තියෙන සියල්ල අතහැරලා යන තියෙන ලෝකේ කොටසක් අරගෙන ඒ සඳහා පුදුම විදිහට ව්‍යාපාර කරනවා ඒ ව්‍යාපාර කරන්න හේතු වෙන ආසන්න කාරණාව අවිද්‍යාව නිසා අවිද්‍යාපච්ච සංඛාරා අවිද්‍යාව යම් තාක් ඇද්ද ඒ තාක්කල් මනුස්සය මේ රැස් කිරීම සකස් කිරීම දේවල් අතරින් තෝරා බේරා ගැනීම එයාගේ මන අපේ බාටපත් වෙනවා. ජීවන රටාව බාටපත් වෙනවා. මෙන්න මේ තෝරාගත් සීමිත කොටසක් හරහා තමයි විඥානේ පහළ වෙන්නේ. සංකාරපච්චා විඥානේ සහ විඥානේ කවදාකවත් සම්පූර්ණ චිත්‍රය දැකලා නෙවෙයි මතුවෙන්නේ. විඥාණය තියෙන සංස්කාර විශ්ින් දෙන ලනුව විතරයි. රාජ්‍ය නායකයෙකුට කවදාකවත් තත්ත්වේ බලන්න දෙන්නේ නැහැ වට කරගෙන ඉන්න කට්ටිය Tamanට ඕන ටික විතරනේ පෙන්වන්නේ. ඉතින් රාජ්‍ය නායකයා හදන සෑම මේ සකස් කිරීමකම මේ සලසුමකම තියෙන්නේ ඒ පත්‍ර ගන්නලලද අනුශාසකයන් විසින් පෙන්වන ලද්ද. ඒ දවස්වල කියන වගා සංකාමේ තිනකොට ඒ හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා පෙන්වලවල රිලා තනකොළ පිපිච්චාම උඩට එන කරල හරි කහ පාටයි. යායට පිපිලා තිබ්බම හෙලිකොප්ටරේ හෙලිකොප්ටරෙන් ගිහලා පෙන්වනවලු ඒ ලොක්කට ලොක්කගේ නම කිව්වොත් ඕගොල්ලෝ මා පක්ෂයකට දෙන්න නිසා මම ලොක්කගේ නම කියන්නේ ඔය යායට තියෙන කුඹුරු ඇවිලා පිපිදිලා තියෙන පැහිලා තියෙන කියලා. ලොක්කා බොහොම සතුටු වෙනවා. යා එක දිගට රීලා මල් පිපිලා. ඒ තනකොළ జాතියක්. වන්ද කරගන්න බැරි ඉඩම් විනාශ කරන තනකොළ జాතියක්. මාන වගේ මල් පිපිච්චාම පෙන්නලොන ගහන හෙලිකොප්ටරකේ මේ අපි වාවන වගා සංග්‍රාමයේ ප්‍රතිපල. ඊට පස්සේ ගොවිය තෝරාගෙන ඒ වාපු ගොවිය තෝරන්නේ කොහොමද කාඩ්බෝඩ් උණ්ඩු පළන්දලා ගොවි රජවරු තෝරන. ගොවි රජවරු දෙනවා ගොවි රජ තනතුරු දෙනවා. ඉතින් කියලා හිතනවා යථා කාලේ අපේ රට ස්වයං පෝෂණය වෙනවා කියලා. ඉතින් අපි විශ්වවිද්‍යාලෙන්දී අපිට පෙන්නවා ඒ රජ රජේ රවටඬ ඇඳපු ප්‍රස්තාර. ඒ ප්‍රස්තාරේ පොඩ්ඩක් උඩට යන එකක් අල්ලගෙන ඒ දික් කරලා පෙන්වන අසවල් දවසේ නකොට රටින් රට සහලින් සුවම් පෝෂණය වෙනවා මේ දවස් අවුරුදු දෙක යනකොට අපිට පිටරට යවන්න පුළුවන් කියලා දැන් ඒ කියපු අවුරුදු පහ වෙලා බොහෝම කාලයි නමුත් තාම හාල් ගෙන්නේ නැහැ ඉතින් මේ වගේ හීනෙක තියෙන ඉතින් අපි මේ රාජ්‍ය නායකයෙක් සහ රාජ්‍ය උපදේශ දෙන තකතිරුවන්ගේ වැඩේ තමයි ඔය සංස්කාර කරන්නේ ඒ නිසා මේ තමන්ගේ හිතේ තියෙන සංස්කාර ටික මේ විඥානයේ සම්පූර්ණ කොටු කරලා ඒ ටික පෙන්නගෙන මේ කටයුත්ත කරන්න වෙන මොකටවත් නෙමෙයි මේ සංසාරේ අතෝරක් නැතුව පවත්වාගෙන යන මේකේ කැඩෙන හිතෙන ගතියක් මේකේ බින්දෙන සුළු ගතියක් මේකේ අනිත්‍යත්වයක් මේකේ දුකක් පෙන්වන්න නැතුව ඒසගේ සකස් කරන ගතිය ඒක නිසා අපි යම් වෙලාවක ඒ අර ආදි සර්වඥතා ඥානෙ පෙන්වන විදිහට දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සම්න බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඇසීම් දැකීම් විඳීම් මනසින් පත්‍රීම් සොයා බැලීම් කියන මේ සේරම කරන්න මෙතන මේ සංස්කාර භූමියේදී කතා කරන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාන. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානයේදී අපිට සාමාන්‍යයෙන් ඔය සක්මන් කරනකොට ඒක යම් ප්‍රමාණයකට ලං කර පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් අපිට සාධකයක් වශයෙන් ගන්න පුළුවන් පරියන්කේදී නැතුව නෙවෙයි සක්මන් කර කර ඉන්න වෙලාවේදී අපි මේ ඉන්ද්‍රියබද්ධ ඥාණය කායනුපස්සනාවට හිර කරලා අනිත්‍ය වන් අතර කරලා මේ කායනුපස්සනා කියන මේ කයට දැනෙන හැපීම එහෙම නැත්නම් කාය ප්‍රසාදයට දැනෙන ස්පර්ශය භාවනා අරමුණක් කරගන්නවා ආයාසයෙන් ප්‍රයත්නයෙන් භාවනා අනුග්‍රහයක් වශයෙන් රූප බලන්නේ නැහැ ශබ්ද අහන්නේ නැහැ ගන්ධ රස විඳින්නේ නැහැ දිවෙන් රස බලන්නේ නැහැ කයට එන පොට්ටබ්බය විතරක් ආනාපාන වායු පොට්ටබ්බ ධාතුව හෝ පය තිනකොට පය පොළවේ වදින පොට්ටබ්බේ කයට ගොදුරන පොට්ටබ්බේට හිත යොමු කරන්න උත්සාහ කරනවා හරි අමාරු හරි අමාරු මොකද හේතුව රූප ආසයි දෙක මේ දෙඇසත් ආසයි රූප බලන්නට. දෙකනත් ආසයි ශබ්ද අහන්නට. නාස්පුඩු දෙකත් ආසයි සුවඳ ගඳ බලන්නට. දිවත් ආසයි රස බලන්නට. ඒගොල්ලෝ කියන අයි මේ එක්කිනු විතර සලකන්නේ. අයි මේ කයට විතරයි ආහාර දෙන්නේ. අයි මට රූප නැති. අයි මට ශබ්ද නැති. අයි මට ගඳ නැති රස නැති කියලා ඒ අනික් හතර දෙනාම බලාගෙන ඉන්නවා. ඒ නිසා රූපයක් දැක්කපු ගමන් හිත හැංගුම් හොඳ ආයන ලස්සන කුරුල්ලෙක් දැක්කයි කියලා සක්මන් කරන බව මතක ගන්න උණු රූප බලන්න යනවා. එහෙම නැත්නම් ශබ්ද අහන්න යනවා. ගන්ධ රස පහස විඳිනවා. ආන්නේ යනකොට පේනවා එක වෙලාවක සක්මන් කරන එක චිත්තක්ෂණයක ඕනේ නම් ඇස් දෙක ඇරලා ඉන්න වෙලාවක ඇති තරම් රූප තියෙනවා. රූප රස විඳිනේ කරන්න පුළුවන්. එතකොට ඒ පුදුරට බලන්නෙක් වෙන්න සුදුසුකම් තියෙනවා. කන් දෙක හොඳට තියෙනවා ශබ්ද තියෙනවා අවශ්‍ය නැ අසන්නෙක් වඩටපත් වෙන්න සුදුසුකම් තියෙනවා. නාසය හොඳට තියෙනවා අවට පරිසරයේ ওই වචනකම තියෙන හොරකට බල්ලන්ගේ වාසිය ඒකටත් අපිට අරමුණු තියෙනවා. නිකම්ම නිකම් ගඳක් තරක් නැතුව නෙවෙයි. ඒකටත් ඒ වුණ ගඳ බලන්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම රස බලන්නෙක් වෙන්න පුළුවන් නැත්නම් පහස ලබන්නෙක් වෙන්න පුළුවන්. මේ පහම එක සැරේ වෙන්න බෑ කියන එක විතරයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ පහෙන් එකයි එක සැරේකට ගන්න පුළුවන්. මෙන්න මේ එක මේ වෙලාවේදී මම දැන් භාවනා කරන එක නම් මේක පූර්ව නිගමනයකින් අරගෙන තියෙනවා මම ස්පර්ශය විතරයි බලන්නේ අනිත් ඒවා ප්‍රයත්න කරනවා කියලා. අපි හිත මෙහෙම නැතුව නිකන් ඇවිදින වෙලාවක් කියලා ඕනඟට අහන්නෙක් වෙන්න පුළුවන්, දකින්නෙක් වෙන්න පුළුවන්, ගඳ බලන්නේ, රස බලන්නේ, පහස ලබන්නේ. මෙන්න මේ වගේ අවස්ථා පහක් තිබ්බහම ඊගාව චිත්තක්ෂණේ මම බලන්නෙක් වෙයිද, අහන්නෙක් වෙයිද, ගඳ බලන්නෙක් වෙයිද, රස බලන්නෙක් වෙයිද, පහස ලබන්නෙක් වෙයිද කියන එක කාගේ න්‍යායපත්‍රයටද සිද්ධ වෙන්නේ කියන එකයි මම මේ නගන්න හදන ප්‍රශ්නේ. සක්මන් කරනකොට ඊගාව චිත්තක්ෂණයේ මොකක් බවටපත් වේද? ඒකේ න්‍යාය පත්‍රිකාගේ අතේද තියෙන්නේ. කාට ඕන එකද සිද්ධ වෙන්නේ? ඉතින් මේ සරුවචන් වහන්සේ පෙන්ලා දෙන්න හදන්නේ ඉතින් ඒ වෙලාවේදී ඒ සක්මන් කරගෙන ඉන්නකොට අර කැකිලි රජුගේ කතාවකේ ලස්සන දැනගත්ත කාන්තාවක් ගියොත් ඉතින් අපි යම්මන්ඩිට දොස් කියනවා මගේ භාවනාව කැඩුවා සතිය කැඩුවා කාමයේ ඉපදුවා ඒ යම්මන්ඩි මරන්න ඕන නයිස්රයින් ලස්සන දැනගෙන මේ උමරි පපා ලැසි ගමනින් එහෙම ගියා. ඒක නිසා මම මම සක්මන කඩලා බලන්නෙක් බවටපත් කරා. එහෙම නැත්නම් කවුරු හරි සින්දුවක් මොනවා හරි කිව්වා නැත්නම් මොනවා හරි හරපකින් බැන්න. ඒකට ඒක පාට අහන්නෙක් බවටපත් වෙනවා. ඒකට මේ බැනපු එකනව සින්දු කෙපෙකන වැරදි. ඒ නිසා අපි අපේ ජීනේ ඊගාව චිත්තක්ෂණයට අපි යන න්‍යායපත්‍රේ මොකද්ද තීන්දුව කරන්න කියලා අපි පුදුම ආශාවකින් බාහිර නියෝජිතෙක් හොයනවා ඒකලුල යාට වරද පටවනවා. මේ තමයි කැකිල්ලේ තීන්දුවේ තියෙන අචිනා ආදර්ශය. නමුත් ਸਰුවචනතේ සඳහන් කරනවා මේ අරමුණු පහක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඇහ කන දිව නාසය කය අපි මනස වැත්තකට තියමු. මේ තියේදී ඊගාව චිත්තක්ෂණේ මම මේ දේ තෝරන්නේ තණ්හා මාන දිට්ඨි තුන කෙලස් මුල් කෙලස් මුල් තුන අනුවයි කියලා. තමයි වැඩියෙන්ම තෘෂ්ණාව ඇති කරන්න පුළුවන් දෙයට හිත ඉබේ ඇදිලා යනවා. ඒකට වළක්වන්න පුළුවන් ශක්තියක් භාවනා නොකරන එක්නා තුල නැහැ. ඊගාට Tamanට මාන්නක්කාරකම ගන්න මේ මෙච්චර සෙනග හිටියා මං විතරයි ඒක දැක්කේ අනික් කිසි කෙනෙකුට හම්බුන්නේ නැහැ මමයි දැක් හරියට දැක්කේ කියලා <clears throat> වචිනා දෙයක් තිබ්බට මේ මිනිසුන්ට තෝරන්න තේරෙන්නේ නැහැ මං විතරයි දැක්කේ මම ලස්සන දෘෂ්ටි කෝණයකින් හොඳ ෆොටෝ එකක් ගත්තා මම හොඳ ෆොටෝ කැචර් කෙනෙක් කියලා ඒ ඒක පෙන්වන්න හදනවා. එතකොට තමන් ඒකෙන් මාන්නයක් ගන්න හදනවා. එහෙම නැත්නම් මේ තමන් හිටම මං හිටපු ඒ වෙලාවේ මං එතන හිටපු නිසානේ දැක්කේ මගේ දෘෂ්ටි කෝණය වෙන කෙනෙකුට ගන්න බෑනේ මම මෙතන හිටපු නිසා නිසා මේ හිටපු තැන මමයා. මුල් බෑගත්ත තැන අනික් කෙනෙකුගේ තැනට වැඩිය වෙනස් නිසා මට ලස්සන සම්පූර්ණ චිත්‍රය බලා ගන්න හම්බුනායි කියලා මම මේ අහෝ ඉස්සර කරන නිසා මේ තණ්හාමාන දිච්චි අණුව තමයි අපි මේ පහෙන් එකක් තෝරාගන්නේ ඒ දේ මත අපි කොච්චර ඇලෙනවද කියනවනම් හතරක් අමතක වෙච්ච බවත් මතක නැති පහක් channels තියෙන ටෙලිවිෂන් එක එක channel එකක් අපි ඕපන් කරන එකතියේ බලන ඉන්නකොට අපි ඒකට ඒකේ තියෙන ශෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි ඒකේ කොච්චර ඇලි ගලි බලනවද කියනවනම් ඒ වෙලාවේ මේ ටෙලිවිෂන් එකේ තව channels හතරක් තියෙන බව අපිට රස විඳින්න බෑ රස විඳොත් මේ යන channel එක රස විඳින්නට තද බාධාවක් වෙනවා. ඒ නිසා channel එකත් උත්සාහ කරනවා අපි එතන තියාගෙන ඉන්න අපිත් හිතනවා පූර්ණ රස වින්දනයක් කියලා කියන්නේ ඒ নিমগ্ন වෙනවා. ඒකට තමයි අජ්ජෝසිතී කියලා කියන්නේ. ඒකට තමයි උපට්ඨාසි කියලා කියන්නේ. ඒක තමයි බැස ගන්නවයි කියලා කියන්නේ. අබිනිවේෂණී කියලා කියන්නේ. ඒ අබිනිවේෂණය කොච්චරද මත් කරනවද කියනවනම් තමන්ට අවස්ථා 6ක් 5ක් තිබුණා. අයින් එකක් තේරුවා තණ්හා හොටසෝත් චිත්තේතෝ මානෙට අනික් අවස්ථාවල් මට ගිලි වුණා. එව්වලෝ සදා කාලයට මගෙන් ගියා ගියාමයි කියන ඒ පාඩුවත් කාටවත් තේරෙන්නේ මේ සංස්කාර වුණාට පස්සේ අවිද්‍යාව ඒ තරම්ම මායාකාරී නිසා. අන්න මේ සීමිත තණ්හාව සංස්කාරයෙන් මේ පහක් තියෙන එකෙන් ගන්න එකෙන් තමයි සම්පූර්ණ විඥානය හැදෙන්නේ. ඒ නිසා ඊතුරු පහෙන් අපිට හැලෙන තොරතුරු කිසිසේත්ම අපේ විඥාණයට සම ආහාර දීමකට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා විඥානය අන්තභාගමයි හැමදාම. ආනේ විඥාණයෙන් දැකලා තමයි අපි මේ මම දැක්කා මම ඇහුවා මම දැක්කේ දේ ඇත්තයි සත්‍යයි සත්‍යං මුසංවාචි මේ මේකේ සඳහන් කරලා තියෙන ඥානාමි පස්සාමි තතේ වේ තමයි මම දැක්ක මම දන්නවා ඒක එහෙමමයි කියලා ඒ ගහපා දෙන විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය සීමිත සංස්කාරයන්ගෙන් පෝෂණය ලබන විඥානය මොනතරම් වැරදි නිගමනයකද ඉන්නේ කියන එක දන්න නිසායි ਸਰවචනාචයකට හේතු වෙන්නේ නැති. ඉෂ්ඨාවරයක් ගන්න නැති. ඒ වගේම ਸਰවචනස දන්නා සෑම පෘ탁ජනෙක්ම ඒ මට්ටමේ ඉන්නේ. ඉතින් ඒ මනුස්සයා ගත්ත ඒ මති මතාන්තරේ එහෙම නැත්නම් එයාගේ අත්නෝ මතිය කවදාකවත් ඒ පුද්ගලයා Taman අභියෝග කෙරුවොත් මිස වෙන කවුරු කෙරුවත් එයාට තරහ යනවා. ඔබට තියෙන්නේ අත්නෝ මතියක්. ඔබ දකින්න එක පැත්තයි මේ චිත්‍රය කියලා කිව්වහම කෙනහිල්ලක් වෙනවා. නමුත් ඊට පස්සේ ගන්න තීන්දුව අනිවාර්යයෙන්ම වග වෙන්න වෙනවා. ඒ සීමිත තොරතුරු ප්‍රමාණයකින් ගත ඒ තීන්දුව නිසා සරුවචනාංශ මෙතෙන් සඳහන් කරනවා මම මේක දන්නවා. මේ තණ්හාමාන දිටි බරිත ලෝකය මේ සීමිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයකින් ලබන මේ දේවල් වල තියෙන පුස්කම නිසාම ඒකේ තියෙන හිස්කම නිසාම ඒකේ තියෙන ශූන්‍යකම නිසාම මේ මනුස්සයා ඒක දැඩිසේ අරගෙන මෙයමයි සත්‍ය අනිසියල්ල බරුයි කියන ධර්මයට ඔලමුල ගායක්පත් වෙනවා. කවදා හරි දැක්කොත් මේ එකක් තේරීම නිසා හතරක් පාවා දෙනවයි කියලා බැරිද මේ එකක්වත් තෝරන්න නැතුව සියල්ල વિશે සමහිතින් බලනින්න කිසිම තේරුමක් නැතුව එන සියල්ල વિશે සමසිතින් බලනින්න ඒක මේ සතිය සමාධිය දෙක එල්ල වෙච්ච නැති විතර ඇත්තටම බෑ ඒක සුදුසුකම් නැහැ නිසා මෙවැනි භයානක රෝගයක් තියේදී මේ පුද්ගලයාට සිද්ධ වෙනවා සතිය පිහිටවන්න. ඊට පස්සේ සමාධියකට එන්න. සතියකට සමාධියකට ආවට මදි මම මෙතන මේ ගෙනාවේ ආවේ මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව ආංශිකව ලබන මේ තොරතුරු රාශියකින් ගත්ත විනිශ්චය සහිත මේ හිතපු ලෝකයෙන් ඒකතාවකාලිකව ආර්ය පරිශරික නාමයෙන් මිදෙන්නයි කියන එකවත් සම්මාදිට්ඨිය නැති වුණොත් සතිය සමාධිය තිබුණත් එයා ඒ පේන දකින අහන තියල්ම හල්ල බදා ගන්නවා ඒව එක්කෝගෙම සිත් පීඩා ගන්නවා කමඨාන් සුද්ධ කරනකොට මේක අපි සුද්ධ කරලා දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි ස්පර්ශයේ විතරක් මූල කර්මස්ථානයක් කරගමු. රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, ගන්ධ රස එපා. පොඩි මේ පොඩි පරිේෂණ මට්ටමකට පොඩි උත්සාහයක් කරලා බලන්න. ඒකල අපි හිතමු ආනාපානෙ හිත හිතුවගත්තයි කියලා. නැත්නම් සක්මණේ හිත හිතුවගත්තට පස්සේ ඒකේ සතිය පිහිටියාට පස්සේ සක්මණේත් ඒක සත්‍යයි නමුත් පරයන්කේදී බොහෝම ප්‍රසිද්ධ වෙනවා. ඒ සතිය පිටුවා ගන්න ගත්තා වූ නිමිටි අරමුණු එහෙම නැත්නම් සංඥා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙනවත් එක්කම හිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයෙන් විනිර්මුක්ත වෙනවා. ඉන්න කය නොදෙනිය. බාහිර ශබ්ද තිබුණාට Tamande බාධා නැත්තනකට එනවා. ගත්ත ඒව නැති කරන ගත්ත අරමුණ මූල කර්මස්ථානෙත් නැති වෙනවා. අන්න එතෙන්දී හිත ඒපත් වෙන తত্ত্বය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ. කොච්චර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැද්ද කියනොනම් තමයි ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද කියන එක මතක නැති වෙනවා. ඒ කාලය ඇතුළත නිින්ද ගියාද නැද්ද කියනකවත් මතක නැති වෙනවා. අන්න මේ தත්ත්වයට ආවට පස්සේ අපි කියන එතන සතියක් සමාධියක් තියෙනවා. ඒ පුද්ගලයාට පිටින් ශබ්ද ඇහෙන්නත් ඉඩ තියෙනවා. කයේ වේදනා දැනෙන්නත් ඉඩ තියෙනවා. හිතවිලි යන්නෙන්නත් ඉඩ තියෙනවා. වරින් වර ආනාපානෙ මතුවෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේකට රොසලී ඉන්න ගතියත් යම් తాදී ගුණයක් පෙන්වනවා. ඉතින් ඊගාට මම මොකද්ද කරන්න ඕනේ? මේ මම මේ අසරණ වෙලාද තනි වෙලාද ආදි වශයෙන් අර ඒ ආදාගත්ත මේ දියට බොරදී එකතු කරන්නේ නැතුව අනාකූල කරගත්ත මේ ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව මෙන්න මේ ඇහෙන් විනිර්මුත්ත කණෙන් විනිර්මුත්ත නාසයෙන් දිවෙන් අඩු ගන්න මේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ පොට්ටබ්බ දාතිමුත් විනිර්මුත්ත මෙතනදී අර දෙවියන් සහිත මරුන් සහිත බමුණන් සහිත සමන් බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ditta sutta muta විඤ්ඤාත කියන දේෙන් తాවකාලික සමුගැනීමක් වෙනවා. මෙතින්දී අපි කොච්චර බය වෙනවද කියලා බලන්න. අපි කොච්චර සහලවනවද කොච්චර මේ මේ අනිශ්චිතතාවයකටපත් වෙනවා නිදිමතකටපත් වෙනවද ඊග කොච්චර කලකොල වෙනවද කොච්චර මේ தത്വයට අපි මේ අනිෂ්ඨිර බව නැත්තම් මොකද්ද මේ වෙන්න හදන්නේ කියන්නේ නැති පුදුමාකාර බයකටපත් වෙනවා. කවදා හරි මේ පුද්ගලයා සාදී ගුණේ සඳහා යෑමේදී මෙතනදී නොසැලෙන ගතියක් ඕනේ. මෙතනදී සද්ධාාවක් ඕනේ. මෙතනදී වීරියක් ඕනේ. මෙතනදී වීරිය සතියක් ඕනේ. සමාධියක් ඕනේ. ප්‍රඥාවක් ඕනේ. මේ පිරිසුදු කරගත්තේ ගෙනියන්න කියලා කියන්නේ අර ditthසුතමුත විඤ්ඤාත පත්ත පරියේසි තන විචරිත මනසා කිනව නැතුව නොසැලී ඉන්න ගතියක් ඇති කරනවා. යහට පැට වදින්නේ තුහුලක් නැතුව පහන උඩටපත් වෙනවා. පහන් දැල්ල කෙලිම උඩටපත් වෙනවා. ඊට පස්සේ ඒක හොඳට පුරුදු කරනකොට එහිම මේ විවේක ස්ථානයේ ඉන්නකොට වටින් සද්ද ඇහෙනවා ඒත් අවශ්‍ය නම් අර විවේක ස්ථානයේ සමාදන් වෙලා ඉන්න පුළුවන් සද්ද වලට කලබල වෙන්න යම් තනම් වේදනාවක් දැනෙනවා ඒත් Tamanට අර විවේකයේ සරණ ගිහිලා ඒ ඒ කියන අහුදේ කලා බව සරණ ගිහිලා ඒ කියන අපන්නක බව සරණ ගිහිල්ලා ඒ කියන විස්්‍රාම බව සරණ ගිහිල්ලා සද්ද තියේදී මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන වේදනා තියේදී මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන ඉතිවියාවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියනවා නම් ඒ වගේ දුක් පීඩා නොගැනීමේ සාත්‍රයක් මෙතන දුක් පීඩා නොගැනීමේ විනෝදාංශයක් මෙතන පුරුදු කරන්න පුළුවන්. ඒකටත් පූර්ණ තාදීත්වයක් හිතන්නේ. නමුත් මේ තාදී බවට පෙන්නනවා ටිකක් ටිකක් කරදර දේවල් තියෙනවා සද්ද තියෙනවා හැබැයි මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ වේදනාවක් තියෙනවා හැබැයි මට දරාගෙන ඉන්න පුළුවන් හිතවිලි එනවා ඒවා මගේ මගේ දරුවෝ නෙමෙයි අහලා යන හිතවිලි ආනාපානෙත් වරින් වර එනවා එනවා ගණන් ගන්නෑ මායින් කරන්නේ අර තියෙන විවේකීකම හිටියොත් ඒ යෝගාචරණ ඊට වැඩිය බරපතල විදියට සද්ද වේදනා හිතවිලි ආවත් මේ කියන හුදකලා බව මේ කියන විවේකය මේ කියන විස්රාමයේ සදාකාලිකව Taman ළඟ තියෙනවා ඒක මිනිස්යාගෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. නමුත් මිනිස්යාගේ තියෙන තණ්හාමාන දිට්ඨි නිසා මේ විවේකයට ඡන්ද දෙන්නේ මතුවෙන වේදනාවට. මතුවෙන ශබ්දෙට. මතුවෙන හිතේ. ඊට පස්සේ අහනවා දැන් මේ ඉන්නකොට හිතවිල්ලක් ආවොත් මොකද කරන්නේ? ශබ්දයක් ආවොත් මොකද කරන්නේ? වේදනාවක් ආවොත් මොකද කරන්නේ කියලා ඒව විශාල බරපතල ප්‍රශ්න වලට පත් කරනවා. දැඩි අසහනකාරී සත්‍යකටපත් වෙනවා. නමුත් මුදුවට බැලුවොත් ඒ සියලු වේදනා සත්‍ය මැද අඩියේ අර හුදෙකලා බව තමා වෙනුවෙන් බලාපොරොත්තු ඉන්නවා. අර විවේකී බව, අර විශ්‍රාම ගන්න පුළුවන් ගතිය, මේ උපේක්ෂාව තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචර ඒකයි මගේ හැබෑ නිවහන. මේ තණ්හා මාන දිට්ඨිලින් පීඩිත මනස මෙවුවා දුක් කරදර ගත්තට මෙවුවා ස්ථාවරයක් කරගත්තට මෙවුවා ළඟ බැසගත්තට මෙවුවා ළඟ වාඩි වුණාට මම මේ මේ කරදර වෙන්නේ නැති තැන බාරගත්තොත් එන ඒ පුදුරට ඒ ගන්න තීන්දුවට සමාන එතන සාන්තියක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේ සාන්තිය මේ ප්‍රණීතේ නම් උපේක්ඛා. එහෙම නැත්නම් විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිච්චසමුප්පාදං ගන්න පස්සේ කියලා අර විවේක ස්ථානේ. එනද හුදේකලා ස්ථානේ. ඒ කියන විස්රාම ස්ථානයට ගිහිල්ලා ඒ විවේකයේ අගය කරන්න පටන් අරගත්තොත් ඇත්තටම අර වේදනා හිතිලි සද්ද නිකන් පුස්වැඩිලි බාටපත් වෙනවා. වැඩ ගන්න බැරි සත්‍යයටපත් වෙනවා. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වේදනා නැති තැන තාදී ගුණය නෙවෙයි වේදනා ඇති තැනත් ආදී. ශබ්ද ඇති තැනත් ආදී. හිතවිලි ඇති තැනත් ආදී. ආනාපානේ නැවත මතුණත් ආදී ඒ සින්න නොසල්ලෙන ගතියට යන්න යන්න යන්න මේ මනුස්සයාට අර බුදුහාමුදුරෝ දෙවෙනි පදයෙන් කියන අබ්බඤ්ඤාසී කියන මේ ගැඹුර පේන්න පටන් ගන්නවා. පරමාර්ථ පැත්ත පේන්න පටන් අර ගන්නවා. ශබ්ද තිබුණට වේදනා තිබුණට මේවා කරදර කරගන්නේ තණ්හා මාන දෙට්ටි ඇති තාක් තමයි. ඒව කරදර කරගන්නේ නැතුව ඒ වගේ දුක් ගන්න නැතුව යන්න පෙතක් තියෙනවා. ඒ පෙත අපි නොසලකන තාක් මේ ඔක්කොම ආ කියන්නේ රෙද්ද අපි දාගත්තා වගේ නේද ඔඩොක්කේ දාගත්තා වගේ. ඉතින් කනවා කනවා කනවා කියලා කෑ ගන්නවා. ඉතින් ඒ ඒ කනවා කියලා කෑ ගහන ලෝකයා දිහා බැලුවට සර්වඥංශ උපහාස කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මෙතන මේ විවේක මාර්ගයක් තියෙනවා නිරෝධ මාර්ගයක් තියෙනවා එහෙම නැත්නම් මේ හුදේකලාව අගේ කිරීමක් ගන්න. ඒ මොකද ඒ අත්ව දකින්නේ මේ විවේකය ඒ සාමාන්‍ය ලෝකයා දකින්නේ මේ විවේකේ පාළුවක් විදියට. කම්මැලිකමක් විදියට, කොන් වුණා විදියට, නීරස දෙයක් විදියට, නිින්ද යන දෙයක් විදියට ඒ නිසා කොහොම හරි ආයශ්‍රයක් අර කලබල වෙන තැනකට ගිහිල්ලා ඒ වගේ රස විඳින්න හදනවා වෙහෙන්න ගිය ගමන් වෙහෙසෙන්න පටන් ගන්නවා. එහෙම වෙයි ගිය ගමන් ඒකේ තියෙන අනිත්‍යතාවය නිසා මේ පුද්ගලයාගේ බලාපොරොත්තු සුන් වෙනවා. අනේ ඒකේ තියෙන දුක් පෙළෙන ගතිය නිසා ඒ අල්ලන අල්ලන වෙලාවේ ඒ වගේ පෙළෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක දකිනවනම් ඒක නා ඇතුළත පිටත නැත්නම් සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන මේ ලේස වශයෙන් මේක අත්දකින්නේ ආන්නේ දෙක දකිනවනම් ඒ දෙකේදිම නොසලී ඉන්න ගතිය තමයි මේ తాදී ගුණය කියලා කියන්නේ නිසා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානය එහෙම නැත්නම් මේ සීමිත සංස්කාර වලින් සකස් වෙච්ච මේ විඥාණය හැම වෙලාවකම ආංශික දෙයක් කරන gediyak මවලා පෙන්වනවා. පොඩි රේඛාවකින් දෙකකින් මිනිස්සෙක් මවලා පෙන්වනවා. මේ මම පෑමේදී අපි ඒක මිනිස්සෙක් කියලා අරගන්නවා දැන් භාවනා කරගෙන ඉන්නකොට පුංචි සද්දයක් ආව ගමන් ආමට කර්ණීයමිත සූත්‍රය ඇහුණා කියලා කියනවා. ඇත්ත තමයි. ඊට පස්සේ දිගටම කර්ණීයමිත සූත්‍රය ඇහෙනවා. ඇහුනොත් මේ දේව භාෂාවෙන් කතා කරේ කියලා අම්මෝ දිගටම දේව භාෂාව යනවා. දැක්කට පස්සේ මේක රුවන්වැලි සෑය දැක්කයි කියලා කිව්වොත් ආ ඒක රුවන්වැලි සෑය තමයි මට ඉන්නේ පිරිසක් පේනවා සාදුකාර කියනකොට ඔක්කොමයි. මේක දැක්කේ බලුකක්ක ගොඩක් කියලා කිව්වොත් එම අයියෝ නොදකින් කියලා අපාය වේවි. මේ පේන පුංචි ලේසයකින් භාවනා කරන එක පේනවා හීනෙදිත් ඔක සිද්ධ වෙනවා එහෙම නැත්නම් මේ කොයි වෙලාවකරි හිත මත් වෙච්චිලාට වෙනවා. මේ පුංචි ලේසයකින් අපි කොච්චර ලොකු මාලිගාවක් හදාගන්නවද කියනවනම් ඒක ලියලා තියාගෙන බහුවෙන්දා හීන විමසන කෙනෙක් ළඟට ගිලනවා. හරි වැඩක් නෑ මට මෙන්න හීනයක් වෙන මේක සුභයක්ද මේක අසුභයක්ද කියලා. එමෙච්ච නිකමට ඇහුවොත් ඔච්චරද දැක්ක හීනේ රැට කියලා අපි අම්ම හීන ගොඩක් දැක්ක. හැබැයි මේක තමයි මගේ තණ්හාවට අහුනේ. මගේ මාන්නයට අහුනේ. මගේ දෘෂ්ටියට අහුනේ කියලා. හැබැයි හීන කියන මිනිහා ඒක කියන්නේ කිව්වොත් බිස්නස් නෑනේ. හරි හරි මේක නම් ලොකු මේ ලොකු සුබයක් තියෙනවා අසුබයක් තියෙනවා ලොකු තොවිලක් කරන්න ඕනේ කියලා පටන් ගන්නවා. කොසල් රජුර ඉන්න කාලේ කොසල් රජුරන්ගේ නෑදෑය වගේක් ඒ පදුමුත්තර බුද්ධ ශාසනයේදී මේ ශාසනය කටයුතු කරලා තියෙනවා. කටයුතු කරනකොට එක කොටසක් ඒ ශාසනයේ කටයුතු වලින් ලැබෙන සෑම ලාභයක්ම තමන්ගේ දූ දරුවන්ටයි පවුලේ කටයුතුට පාවිච්චි කරලා තියෙනවා. නිකන් අටුවාව සඳහන් කරනවා මේ ඔක්කොම ලේකටලා දානෙ වෙනවා. දාහන්න සීල දෙනාම සම්මාදන් වෙනවා. සම්මාදන් වෙනකොට මේ දරුවෝ ඇවිල්ලා අඬනවා සුවඳට විදෙනකොට අම්මේ මට දීපන් කියලා. ඉතින් ඒ පොඩි දරුවන්ට තියෙනවා රසය නිසා. ඉතින් අම්මා කරන්නේ නිකන් පොඩි කෑල්ලක් දීලා ඒ දරුවා නතර කරනවා පරක් කරගන්නවා. ටික දවසක් ගියාට පස්සේ ඒ දරුවට ටිකක් වෙන් කරනවා බුද්ධ පූජාවටත් ඉස්සෙල්ලා. ඊට පස්සේ ගියාට පස්සේ දරුවට කවලා පස්සේ තමයි බුද්ධ පූජාව තියන්නේ. එහෙමම කරලා අඳුන තමනුත් කාලා බෞලයාත් කාලා තමයි බුද්ධ පූජාව තියන්නේ. තව කෙනෙක් ඉන්නවා මුඛ වාඩම් බැඳගෙන උඩට වියෙන් බැඳගෙන හතරට වට වියම් බැඳගෙන කදාකත් කරන්න නැතුව බුද්ධ පූජාව વિશે සියල්ල හැඟුම් තද කරන කීලා කරලා පස්සේ අරකින් තමයි යපෙනවා. ඉතින් මේක අර ඉස්සලා ගිය කණ්ඩායම බොහොම ශීක්‍රව ගිහිල්ලා මේ සියල්ලම ශාසනීය කටයුතු වලින් තමන්ගේ උදර පෝෂණය සඳහා පාවිච්චි කරුවට පස්සේ ඒ ඇත්තෝ නිරේට වැටෙනවා අනේ සරුවච්චන් වහන්සේට ඕ ධර්ම සංඝයාට ගෞරවයෙන් කටයුතු කරපු පිරිස ඇත්තට මේ කොසල් රජුර වැඩේ. පස්සේ ඒ නිදේට වැටුණාට පස්සේ යත්තන්ට වරයක් ලැබෙනවා කවදා හරි බුදු කෙනෙක් ඉපදිලා උඹේ නෑදෑයෝ උඹලා ශීපත් කළා ඥාති ශීපත් කළා දානයක් දීලා පින්පමුණපු දවසේ තමයි මේ අපායෙන් ගොඩ එන්න පුළුවන්. ඉතින් අර අප නිර්ගත වෙච්ච ශාසන වස්තු වැඩියට පාවිච්චි කරුවේ පිරිස් නිට්ටරෝම බලන ඉන්නවලු බුදු කෙනෙක් පහළ වෙනවා. මේ කාශ්‍යප සරුවත් යනසේ පහළ වෙලාවෙත් යන තිලා ඇවිල්ලා කියලා තුනද යන් යන්තම් අවස්ථාව හම්බුණා. කවුරු හරි අනේ මගේ නෑදෑයෙක් මේ මියගේ ඥාතියින් දන් දීලා අපිට පින් දෙයි කියලා. ඊපස්සේ කාශ්‍යප සරුවත් යනසේ කියලා දිනවා උඹලගේ අකුසලේ තාම බරපතලයි. මතු බුද්ධ ශාසනය තමයි සිද්ධ වෙන්නේ. ගෞතම බුද්ධ ශාසනය තමයි සිද්ධ වෙන්නේ. බුද්ධාන්තරයක් පයි පයි පයි ඉඳලා ඉති කොසල් රජුරෝ නිදාගෙන ඉන්න වෙලාවේදී නෑදෑකමට හීනෙන් ඇවිල්ලා කතා කරලා කියලා තිනවා අන්ත දුකක අපි ඉන්නේ. ඔබට අපි පේනවා පේන්නේ නෑ. ඔබට බැරිද කරුණා කරලා. සරුවචනසේ දාන දීලා අපිට මේ පින්පමුණවන්න කියලා එක අකුර කියනකොට ආය අපායට වෙනවා. තව කෙනෙක් ඇවිල්ලා තව අකුරක් කියන්න යනවා ආය අපායට වෙනවා. තව කෙනෙක් ඇවිල්ලා තව අකුරක් කියන්න අපාය වෙනවා. ඉතින් කොසල් රජුරවන්ට දූෂණෝ ඔය වගේ අකුරු හතරක් ඇහෙනවා. ඇහිච්ච ගමන් කොසල් රජුරු බය වෙලා ඩාඩිය දාගන්න ඇවිත්ලා නැකත් කරුව කැඳවනවා. ඔක්කොමලා බමුණු. ඒගොල්ල කතා කරලා කියනවා රටටත් ඒ වගේම ඔබතුමාගේ රාජ්‍යෙට තාම භයානකයි ඒ නිසා දහසෙන් දහසෙන් සතුන් මරලා කළ යුතු යාගයක් කරන්න ඕනේ. ඉතින් රජුරෝ ජාට අනපතරුණා මලනකොට මල්ලිකා දෙවිද කියලා බලන්න මැද මිදුලේ සත්තු විචාට කොට ගහලා යාගයකට. ඇසේ කොතර රජු හම්බෙලා අහනවා මොකද කියලා ඊට පස්සේ කියනවා මේ රජයේ තිතාම අපලයි රාජ්‍ය නායකයරත් අපලයි අපි විශාල යාගයක් කරන්න හදනේ. මොකද උනේ? උදේ කියන්නේ මට හීනේ මෙහෙම දත් 14ක් ලැබුණා. අකුරු 4ක් ලැබුණා. ඉතින් මල්ලික අහනවා ගේල්ලිවල්ලා නිකන්වත් සරුවචනාන්තට කිව්වේ නැද්ද? හැබැයි යෝතිය මට මතක නැතුණනේ ඕක කියලා ඔන්න කොතල් රජුට මතක් වෙන්නේ ඉතින්. නැසේ කොතල් රජුට ගිහිල්ලා බුදුහාමුදුරන් කියනවා මෙන්න මෙහිමයි ස්වාමීන් වහන්සේ මට හීනේදී මෙහෙම අකුරු 4ක් ඇහුණා. මට මේක තේරෙන්නේ නැහැ භයානක සත්තු වර්ගයක් ඇවිල්ලා තමයි මේක කෙරුවේ. මේකෙන් මට රටටත් විශාල අපලයක් සිද්ධ වෙනවා. ඒක නිසා මම මේ යාගයක් කරන්න ලැස්තුණා දහසෙන් දහසින් සත්තු කපන මල්ලිකාව මට මතක් කරව බාංශ හම්බෙන්නේ කියලා. අනේ මේකට මට මොකද කරන්න කියලා. දරුවචයන් සඳහන් කරලා තිනවා ඔය සත්තු කැපිල්ලෙන් තවත් අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඔය උඹේ ඥාතීන් ඇවිල්ලා කතා කරන්නේ කටට වචන කියාගන්න ඉස්සලා අපාගත වෙනව නැවතත් පැයි පැයි වැටෙනවා මේ ලෝධිය හැලිවල. ඒක නිසා ඇත්තට දානයක් දීලා. බුදුන්ට ප්‍රමුඛ සංඝයාට දානයක් දීලා පින්පමුණුවන්ටයි කතා කරන්න කියලා. ඉතින් අර අකුරු අතර හම්බෙච්ච ගමන් ගිහලා කමඨාන් සුද්ධ කරන හාමුදුරුවොත් ඔහොම ලණුවක් දුන්නොත් ඔයගොල්ලෝ මොන මොන යාග කරයිද කියලා නිකමට හිතන්නේ මෙව එකක් ඇල්ලුවොත් මේ ඇහිච්ච සද්දේ මෙහෙම එකක් වෙන්න ඇති කියලා. අපි නොකරන තකතිරකමක්. මොකද සද්දේ ඇහුණනේ. හොඳටම ෂුවර් මට සද්දේ ඇහුණා. ඒක හීනෙන් ඇහිලා තියෙන්නේ. නමුත් මේක මතුනේ මොකටද කියලා දෙසරයක් අහන්නවක්වත් දෙවන්නේකින් ඔපිනියනයක් ගන්නවක්වත් කල්පනා වෙන්නේ නැහැ. නිසා භාවනා කරගෙන යනකොට විවිධාකාර ඔය වගේ විවිධ සංඥාවල් මහ වෙනවා. රූප විශේෂයි සංඥා වර්ගයක් පහළනවා මේ ආලෝකයේ වශයෙන්, තද ගතිය වශයෙන්, එහෙම නැත්නම් සහැල්ලු ගතිය වශයෙන්, චංචල කම්පන ගති වශයෙන් සත්තු දෝන වශයෙන් විවිධාකාර මතුවෙනවා. ඒ මතුවෙන හැම එකක්ම අල්ලගත්තොත් ඒ ඇති වෙන හැම එකකටම කමටහන් සුද්ධ කරන්න ගියොත් යැත් වෙන හැම එකකටම සැලුනොත් ඒ කියන්නේ ඒ තරම්ම මේ කයට කැමති කියන එකයි. ඒ තරම්ම මගේ ශරීරයට තියෙන ආශාවයි. ඉතින් මේවා වෙනකොටත් කමන්නේ කමටහන් සුද්ධ කරන්න ඕනේ. නමුත් අරමුණ දිගට පවත්තගෙන යන්න ඕනේ මොන්නේ කය තියෙන තිබිච්ඡාවයි. නැත්නම් මේ රූප ධර්ම පිළිබඳව ඔච්චරම මේ ස්ථාවරයක් ගන්න නරකයි. කරගෙන යන්න ඕනේ කියන්න කරන්න පුළුවන් එක සද්ධාව කියනවා. ඒකට වීර්යය කියලා කියනවා. ඒකට සතිය කියලා කියනවා. සමාධි ප්‍රඥා රැගෙනවා. මොකද එනේ එන එකට සැලෙනවා නම් අජෝසිතයක් කරගන්නවා නම් බැස ගැනීමට හේතුවක් කරගන්නවා නම් කවදාකවත් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ රූපේවත් ඉක්මවන්න වෙන්නේ ඒ රූපේ ඉක්මෙවයි කියලා හිතමු. ආනපන නිමිත්තක් ගෙවුනා. කය ඉන්නවා නැතුව දන්නේ නැහැ. කමන්නේ. මම ඉස්සරහට යන්න ඕනා කිව්වට පස්සේ වේදනා පිළිබඳව සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම වේදනා කියලා මේ වේදනා එන්න පටන් අර ගන්නවා ඒක සාමාන්‍යයෙන් භාවනාවේදී පීතිපටි සංවේදී සුඛපටි සංවේදී ආදී වශයෙන් මේ භාවනාවට ලැබෙන ඒ වේදනා තේරෙන්න පටන් ගන්නවා ඉතින් ලැබෙන හැම වේදනාවක්ම අර ඇහෙන් රූප බලලා රූපෙට ඇදෙන්නා වාගේ කනට සද්දයක් ඇවිල්ලා ඒකට ඇදෙන්න වගේ එන හැම වේදනාවක් පාසාම අජෝසිතියක් ගත්තොත් ඒකට බැස ගත්තොත් අත්නොමතිකව තීන්දු කළොත් ඒ මනුස්සයාට එන හැම එකකදීම සතිය හෙල්ලුම් කරනවා සමාධිය හෙල්ලුම් කරනවා ප්‍රඥාව හෙල්ලුම් කරනවා මොකද ඉවසා දරා සිටීමේ හැකියාවක් නැහැ මේක තව සැරයක් එනකම් බලන්නේ හැකියාවක් නැහැ තාදී ගුණයක් නැහැ අපන්නක ප්‍රතිපදාවක් අවිරුද්ධ ප්‍රතිපදාවක් නැහැ. මේ නිසා එනේන පුංචි පුංචි හැම වේදනාවකටම නඩු. සුඛ වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවක් නැහැ කියලා නඩු. දැන් මට මොකක් දැනෙන්නේ නැහැ කියලා නඩු. ඉතින් මේක හරහා යන්න ඕනේ. මේ කය පිළිබඳව රූප වශයෙන් සහ නාම වශයෙන් හිත මෝරන්න. තාදි බව මෝරන්න. එහෙම නැත්නම් නොයි ඉවසනා බව මෝරන්න. ඊට පස්සේ තමයි අර කලින් කියවිද සංඥාමත් වෙන්න පටන් ගන්නෙ. ඉසිරිපුණ නෑදෑය වෙලා කතා කරනවා දෙයියෝ පේනවා අරක මේක හැම දෙෙම මේ හඳුනා ගැනීම සඳහා අපි තබන ලද සලකුණු රූපක නිදර්ශන ආපහු ඇවිල්ලා අහස් කුරුපු පුරලා යනවා වගේ මල් වෙඩි වගේ එන්න පටන් ගත්තම අපි හිත කවදාකවත් ඒක අනිත්‍ය සංඥාවෙන් බලන්නේ බලන්නෙම නිත්‍ය සංඥාවෙන් මොකක් මොකක් හරි මේකේ පණිවිඩයක් ඇති. මේකේ මොකක් හරි සුබ නිමිත්තක් ඇති. මේක මොකක් හරි අසුබ නිමිත්තක් ඇති කියලා අර එන්න එන හැම සංඥාවම අජෝසිතයක් කරගන්නවා. ඒක නැත්තම් ඒකට බැස ගැනීමක් කරනවා. ඒක මේ මේ උපට්ඨාණය කරනවා. ඉඳගෙන වාඩි වෙන්න හදන. මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද? අර භාවනාවේ ඉදිරි ගලණය සංඥාවල කෝලන් නිසා වැටෙනවා. ඉතින් භාවනා කරලා ඔය පොත් හරියට ලියලා තියෙනවා මට අරක දැක්ක මේක දැක්කයි කියලා. ඒ දකින්න මොන දෙයක ඇල්ලුවත් ඇල්ලුවා තමයි. ප්‍රමාදයට වැටෙනවා. මේව නිකන් හුදු ශූන්‍ය දේවල්. මේකේ තියෙන අනිත්‍ය සංඥාව ගන්න තියෙන දේ. නිත්‍ය සංඥාව ගන්න. වැත්තට පස්සේ මේකෙන් අදහස් කරන්නේ මේකයි මේ ඥානයයි මේ නිවනයි මේ අභිඥාවයි මේ ධානයයි කියලා පාටලවල දුන්නාට පස්සේ කවුරුවක්වත් නැහැ තමන්ගේ හීන ලෝකෙන් ඇදලා දාන්න. ඒ හදාගත්ත වීදුරු මාලිකාවට වෙලා ඉන්නවා. නමුත් මේක තුළ අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව වඩ아가න ඉදිරියට යන්න නම් මේ తాදී ගුණය අවශ්‍යයි. මේ ඔක්කොම මගදී හම්බෙන්නේ නිකන් හොල්මන් ටිකක් විතරයි. මෙවට දිගට අර්ථකතන දීදී මෙව ළඟ ස්ථාවර ගනිමින් නතර වෙන එක තමයි පෘථග්ජන ගුණය. මේක නොසලී ඉදිරියට යන එකයි ඒ හදිගුණය කියලා කියන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ මතුවෙන පුංචි සංඥාවකින් විශාල කත කතා හදාගෙන කත කතා නෙවෙයි කතා හදාගෙන කතන්දර හදාගෙන හීන ලෝකෙට ගත කරන මේ தത്വෙ දිහා බලනකොට අපි මේ කතා sannivedanaya කරනකොට මේ පුංචි වචනික ව්‍යාකරණයක් වෙනස් වෙච්ච ගමන් කොච්චර වැරදි අදහස් ඇති වෙනවද ඒක නිසා කෙනෙක් මත් කරගන්න ඕන නම් කතාවකින් කෙනෙක් මත් කරගන්න ඕන නම් sannivedana කරා යා හොඳට කල්ලාතෝ සූදානම් කරගත්තොත් මොන බොරුවක් වුණත් ඒ මනසට ඒත්තු ගන්නඳ ඒක මේ වට ගන්න තරම් එක සකස් කරන්න පුළුවන්. ඒක තමයි ওই ජනමාධ්‍ය හරහා කෙරෙන්නේ ওই සෙල්ලම තමයි මිනිස්සු ඒ Tamanට ඕනේ දෙයට නතු කරගන්න. ඉතින් ඒක හරහා යන මිනිස්සයා මේ ජනමාධ්‍ය මොන්න තරම් සායම්බර දුන්නත් දෙන්න තරම් කනව නේද? මේ හොඳටම එක්කින් කියන මේක බරු කියලා. ඒ වුණාට අර විශාල පිරිසක් ඒ පිටිපස්සේ සැදී පැහැදී අදහන ගතියකට එනවා. කවදා හරි මේ සංඥා ස්කන්ධයේදී භාවනා කරනකොට Tamanට මතුවෙන සංඥා ස්කන්ධේ තේරුම් ගත්තොත් කවදාහකවත් ඔය වගේ තැන් වලින් මේ සැලෙන ගති ඒකෙන් හිත නරක කරන ගතිය ඉන්නේ. නමුත් මේ වේදනා ස්කන්ධය විඳීම් ශේෂ්ත්‍රයට ගියාම ඒකට අහුවෙනවයි කියලා කියන්නේ කලාකාරයෝ. අපි කියන්නේ సౌందర్యාත්මක හැඟීම් තියෙන මිනිස්සු වේදනා ස්කන්ධයට අවු මේ sannivedanaya කරන එහෙම නැත්නම් මේ පිරිසත් එක්ක කටයුතු කරන sannivedanatan පැත්ත සංඥා ස්කන්ධයේදී අවු වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ සදාචාර කරන්න ඕනේ, හරියට පිළිවෙලට හදන්න ඕනේ කියලා මේ සකස් කරන්න ඕනේ කට්ටිය සංස්කාර ස්කන්ධයේදී අවු වෙනවා. ඒ නිසා හැම කෙනාම තුනේම අවු වෙන්නේ. Taman genawu චරිතවල හැටියට సౌందర్యාත්මක මිනිසයා පටන් ගන්නකොටම දෙන වේදනාවේදීම මත් කරගන්න පුළුවන්. සංඥා විතරේ ටිකක් ගැඹුරුයි. සංනිවේදනයේ සම්බන්ධව තියෙන ඇත්තෝ ගණන්කාරයෝ, චිත්‍රකාරයෝ, චිත්‍රවලටදී ඒවහරා සංනිවේදන කතා කරනකොට සංඥා ස්කන්ධයදී අවු වෙනවා. ඒක මේක සකස් කරන්න ලෝක සදාචාර කරන්න ඕන බෞද්ධ රාජ්‍යයක් හදා ගන්න ඕන සීළු බෞද්ධ එකතු වෙන්න ඕන ඔය එක එක ආකාර කරන කට්ටිය සංස්කාර ස්කන්ධයදී අවු වෙනවා. ඒ නිසා මේවා බොරුවල්වල් තුනක් වගේ අපි යන ආධ්‍යාත්මික ගමනේ. ඒක මගාරවගෙන යන්න දැන් තිබුණ නැති වුණොත් මුගේ වැටෙනවා. ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලා සඳහන් කර තියෙනකොට වැටෙන්නේ ඉතාමත් පිංවන්තියෝ කියලා. හොඳට භාවනා කරපියත්. භාවනා හොඳට සති සමාධිය තියෙන ඇත්තෝ තමයි මේවට වැටෙන්නේ. මොකද ඊගුණාව සංසාර වරුදු අනුව ඒ ශේෂ්ත්‍රයට යනකොටම යා ඒකට ඇදිලා යනවා. ඇදලා ගියාට පස්සේ තේරෙන්නේ මේ සංඥාවක මේ හිතට ආපු මනෝවිකාරක සිතලුවක මේ පැටලිලා ඉන්න එක බව දන්නේ එයාට තියෙන කලාතුරකින් හම්බෙච්ච දෙයක් කියලා ඒක අභිරමණය කරනවා අජෝසනය කරනවා උප ဋ ාණය කරනවා කරපු ගමන් Taman ඒක අල්ලනකොට ඒක Taman ඒකට Taman අහු වෙනවා ඇයිතනක භාවනාවේ ලොකු දියුණුවක් අන්තිමට ලොකු සාමණේරසේ පොතේ ලියලා තියෙන එක ගුරුවරයාට කිව්වට පස්සේ ගුරුවරයා කිව්වොත් ඕක දිගේ යන්න එපා ඕක මේ මේ මේ අමාරු වැටෙන තනක් කියලා කිව්වොත් එහෙම ගුරුරයා කියන්නේ මේ ඊර්ෂ්‍යාවෙන් කියන්නේ මම මේක අත්දකින්න නැතුව මට තරම් ලස්සන හම්බෙලා නැහැ මෙච්චර භාවනා හම්බෙච්ච එක මොකටද අතහරින්නේ කියලා ගුරුරයා සැක කරනවා. ඒ තරම් මේකට කාන්තිමත් ගතියක් නිකාන්තියක් ඇති වෙනවා. සංඥාවට අහු වෙන කෙනත් කට උල් කර කර කියන අරක දැක්ක මේක දැක ඉතින් ගුරුවරයා කියනවා පිස්සුද ඕක පැත්තකට දාලා භාවනා කරපන්. ඒ පන්සිංශේ භාවනා කරද්දී ඉස්රටින් ආපු ඇමරිකාවෙන් ආපු ප්‍රොෆෙසර් කෙනෙක්. හම්බෙලා කතා කරගෙන යා කමඨා සුද්ධ කරනකොට පටන් අරගෙන කිව්වලු ක්‍රමයෙන් නයාරිනොයි කියලා ලොකු යුනිවර්සිටි අපි කියන්නේ. මම ඉන්නේ ආවල් විශ්වවිද්‍යාලයේ මම මේ විෂයට දක්ෂයි. මෙහිමයි මේ මම මෙතෙන් ආවේ. ඒ අපේ අම්මලා තාත්තලා ඉතර යමක් කමක් කරගන්න පුළුවන් කට්ටිය නෙවෙයි කියලා. ඉතින් මෙහා පුරාජීරෝ කියනවලු කියනවලු කියනකොට සාමාන්‍ය සායරට වෙන්නේ ඉන්දියානවා. කමඨාන් සුද්ධ කරනකොට අය මේකේ ඉවරයක් නැහැනේ. කියන්නේ පුරාදීරෝමයි. ඉතින් ඊට පස්සේ ඇහෙනකොට මේ ඇහුවට පස්සේ මෙයා විස්තරේ කිව්වට පස්සේ කිව්වලු මේක දැක්කේ පිම්බෙන වෙලාවේද හැකිලෙන වෙලාවේද කියලා. මම මේ මේ කල්පනා වුණේ තමයි පිම්බීම තියෙන වෙලාවේද හැකිනේ. අර මිනිසයා එතකොට ඇමරිකාවට රවුමක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. ඒකලා කට ඇද කළා කියලා යකෝ යෝගාවචරයක් කියනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අපිට කතා කරන්න වෙලාවක් හම්බුනොත් මොන සමිතියකද අපි වට්ටන්දරේ පුළුවන් තරම් අදිරු. කමඨාන් සුද්ධ කෙරිල්ලත් ලීලයි කමලයි චම්පයි රේකයි බානුමති නායනයි සඳ ලේකයි දීගෙන යෑමට එනලින්ද මේකයි මේ ලින්ද ළඟ නිතරම අවිවේකයි කියලා කොච්චරවක්වත් ඔය ලීලයි චම්පයි කමලයි රේකයි තමයි. කාටවත් තේරෙන්නේ නැහැ මේවා හරහා ගිහිල්ලා මේ වෙලාවේදී මූල කර්මත්තානේ කොහොමද පේන්නේ කියලා කියන එක හරිම නීරසයි. දූතක බබුණ වාගේ. යුත ගමන ගැන කතා කරන්නේ එලීලා කමලයි තමයි. ඉතින් බලන්න මේ අවුල දෙවන්නේගෙන් උපදේශ නැතුව මේක කපාගෙන ඉදිරියට යනකොට මොන තරම් මොන තරම් තමගේ රුචර්චකම් පාවා දෙන්න වෙනවද කියලා. මොන තරම් අපි මේ තමා විසින් කුචු කවාගෙන hina වෙන ගති. එහෙම නැත්නම් මේ අපි දකින හීන ලෝකේ. අපි ඉන්න මේ පොඩි එකාගේ මනාපය වගේ කරගෙන යන දේවල් පිළිබඳව හාස්‍යයෙන් බලන්න වෙනවා. මේකේ තියෙන පුස්ස බලන්න වෙනවා කියලා. මේක නොවුනොත් මේ එක තැනක් ඇතිනේ මුළු සංසාරෙටම කොක්ක වදින්න. මේක පුංචි ක්ලේශයක් ඇති සම්පූර්ණ සංසාරට ලේසවල. ඉතින් මේ වගේ චිත්තක්ෂණ ලක්ෂ කෙල කෝටි වාරයක්. මූල කර්මත්තානේ නාමයෙන්, සතියේ නාමයෙන්, තාදී ගුණේ නාමයෙන්, උපේක්ෂාවේ නාමයෙන්, අප්‍රමාදේ නාමයෙන්, උදේකලා භවේ නාමයෙන්, විවේකේ නාමයෙන්, එහෙම නැත්නම් විස්රාම් භවේ නාමයෙන් මෙව්වා කෙරේ දැක්කට නොදැක්කාසේ ඇහුණට නෑ ඇහුණාසේ. දැනුණට නොදැනුණාසේ. මේව ගණන් ගන්න දෙයක් නෑ. මේව ළමා කතා පමණයි කියලා හරහා යන තැනට එනකොට කොච්චර භාවනා කළා කියන්න වේද කියලා. ඉතින් ඒ වගේ දෙයක් තියා සරුවචනංශේ බලනකොට උන්වහන්සේ කොච්චර කරුණාවක් පහළ වෙනවද? ඒ මිනිස්සු කොච්චරක ලන්දටමයි යදින්නේ. කැලේටමයි යදින්නේ. මේ පෙත තියෙනවා. පෙත නීරසයි. පෙත ඒකාකාරී. පෙත නිදිමතයි. හිත තනි වුණා වගේ, පාළු වුණා වගේ. මේ සරුවචනංශ කියන ඔබට මනාපයක් ආව නම් මතක තියාගන්න තණ්හාව එහෙනම් අපාය සංසාරේ. මේ නීරසකම හරහා තමයි මධ්‍යම ප්‍රතිපදා වැටෙන්නේ. ඉතින් මධ්‍යම ප්‍රතිපදා එනකොටම යෝගාවචර විහිම් මේකට නුරුස්නා ගති පාල කරන මහා පාළුයි මහා කම්මැලි මහා මුස්පෙන්ති මහා එපා කරන සුළුයි කියලා ගුරු රැද්දාලා යනවා කර්මස්ථානයක් දාලා යනවා භාවනා මධ්‍යස්ථානයක් දාලා යනවා. ඉතින් මේ දෙක දැක්කට පස්සේ මේ තමයි ලෝකයාගේ ස්වභාවය. Taman අහන දකින විදින සෑම දෙයක්ම අල්ලගන්න. අල්ලගන්න විතරක් නෙවෙයි ආයෙවට අහු වෙනවා. අහුනාට පස්සේ ඉතින් වලිගේ අල්ලන්න හදන බල්ලෙක් වගේ වටේ කරකැවෙනවා. ඉතින් අනන්තය දක්වා ගමනක් නැහැ. ඒ නිසා සරුවත්යන් වහන්සේම ජානාමි පස්සාමි තතේව ඒතං මෙම මම දනිමි මෙම මම දැකිමි කියලා මේ පෘථග්ජනය ගහපා වෙන දේවල් වලට කවදාකවත් ඔව් කියන්නේ යන්නෙත් නැහැ නෑ කියන්නේ. ඒක කියමනේ සර්වඥාන්සේ මේ අදහස ඉදිරිපත් කිරීමෙන් සර්වඥාන්සේ අපිට මතක් කරන උඹත් පොඩ්ඩක් උත්සාහ කරලා බලපන්. ওই දකින්න හැමදේම ලෝකේ නෑ. ලෝකේ තියෙන හැමදේම පේන්නෙත් නෑ. ලෝකේ දේ පේනවා, පේන දේ දකින්නයි කියන අපේ අපේ මේ ගත්ත පටු උපකල්පනීය ලක්ෂ කෝටි වාරයක අභියෝග කරලා සුණු විසුණු කළා දාන්න පුළුවන්. නිදර්ශන වශයෙන් හීන ලෝකේ මායාව මිරිඟුව පේනූපමං රූප මිදං විදිත්වා බුබ්බුලූපමං වේදනං බුදුරජාණන් කියන මේ රූපේ කියලා ගත්ත එක නිකන් පෙන පිටක් නිකන් වක්කට පෙන ගොඩක් වගේ. වේදනාව නිකන් දීපු බුලක් වගේ. සංඥා නිකන් මිරිඟුවක් වගේ. සංස්කාර නිකන් ගෙහෙල් කඳක් වගේ. විඥාන නිකන් මායාවක් වගේ. ඉතින් ඔය පහල්ලාගන්නේ මේ හර නැති දේවල් අරගෙන අපි විශාල හරපද්ධතියක් හදාගන්න හදන්නේ. යවදියා ඒ විදිහට දකින්න නම් මේ තාදී ගුණය හරහා යනකොට සරුවචනාංශයෙන් පෙන්ලා දෙනවා මම උඹලා දකින්න හැටි නොදකින්නවා නෙවෙයි. මම හැබැයි මේකේ පුස්ත දැකපු නිසා මම විඳපු නිසා කවදාකවත් මම මේක ස්ථාවරයක් ගන්න. ඒ නිසා ලෝකේ ඇවිල්ලා සරුවචනාංශයට මොන જાති කිව්වත් සරුවචනාංශ කිසිම වෙලාවක විරුද්ධ වෙන්නේ නැහැ. කිසි වෙලාවකයකට උදව් කරන්න යන්නෙත් නෑ මේකට කියනවා මේකේ තියෙන අඥාන උපේක්ෂාවට වැටලා මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරාරින වැඩේ මේ කරන්න පුළුවන්. ඒකට කියන්නේ අමරාවික්ෂේප වාදය කියලා. අමරාවික්ෂේප වාදය කියලා කියන්නේ ආන්දගේ ප්‍රතිපත්තිය. මේ ලෙස්සලා යන්න කියව කියන්නෙත් නෑ නෑ කියන්නේ. නමුත් සරුවෙන් කියන මම මේක එහෙම අමරගේ අමරාවික්ෂේප වාදයක්වත් ලෙස්සෑමක්වත් මම මේක දැකලයි කියන්නේ. දිව්‍යයන් සහිත මරුන් සහිත ලෝකේ මම දැක්ක මම මේක විනිවිද දැක්ක මම මේක අත්දකලයි මම මේ කියන්නේ මම මේකට ස්ථාවරයක් ගන්නෙ නෑ මේ අත්නෝමති කවුරු කතා කරත් බොරුවට නෙවෙයි කතා කරන්නේ ඇත්තෝ ඇත්තටම අත්දකලා කතා කරන්නේ ඔය දෙසටක් මිසිතිතු ගැන කතා කරන භ්‍රමජාල සූත්‍රයේදී හැම මිත්‍යා දෘෂ්ටියක්ම සරුවචන්සේ පෙන්ලා කියනවා මේ හැම කෙනෙක් මේ දෘෂ්ටි අරන් තියෙන්නේ හිතලුවකින් නෙවෙයි හොඳටම අත්දකලා. ඒක ස්පර්ශයෙන් අරන් තියෙන නිසා සරුවචනන්දක නෑ කියන්නේ. නමුත් මේ ස්පර්ශය හෝ ඒ ගත්ත එක කදාගත් අංග සම්පූර්ණන්තික විතරයි සරුවචනන්ද කියන්නේ. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් දැඩි ලෙස කතා කරන්නේ අර ඇත්තට මේකට සම්බන්ධයක් තියෙනවා. එහෙම නිකන් ආවට ගියට කතා කරන්නේ නමුත් මේකේ තියෙන කුස් බව. අංග සම්පූර්ණ නැති ගතිය විතරයි සරුවචනන්ද පෙන්වන්නද නැත්නම් මේ මිනිස්සු ඇත්තට මේ ලැබපු ස්පර්ශය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශේ ඒ මේ කවුරු හරි ඇවිල්ලා ගහපා දෙලා කතා කරන්න ගියාට ඒකෙන් සරුවචනාංශිකේ ඒක ඇත්තමයි කියලා හෝ නැහැයි කියලා කියන්නේ. එහෙම නොකියන ගතියම ආදී ගුණේ වශයෙන් මේ මනුස්සයාට නැවත ඒ දැඩිව තණ්හාමාන දිරින් ගන්න මනුස්සයාට බුදුරජාන් වහන්සේගේ තියෙන තාදී ගුණය ආරෝපණය කරනවා. ඔබ ඔය එක අල්ලගෙන දඟලන පටන් අරගත්තොත් ඒ ආ සමාන දුක් විඳිනවා. උලක දිවස් වල තියලා ඉන්න වේලාවක දකින්න දේවල් උඹලා ඔය දකින්නේ ඒ උල ගලවලා දාලා සතියෙන් සමාධියෙන් ගලවලා දාලා මේ ලෝකේ විවේකීව විරාගීව හුද්දකලාව විස්රාමිකව මේ ලෝකෙ දිහා බලන්න ගන්න දෙයක් තියෙනවා කියන්නේ. එතකොට පේනවා මේක නිකන් නාටකමක් විතරයි. මේ නාටකෙ මෙහිම සුඛාන්ත දුක්ඛාන්ත වශයෙන් බල බලා ඒ දඟලන දැඟලිල්ල තියෙන ගහපාදීමේ තියෙන හිස් බව ඒ පටු බව මේ මේ සූත්‍රයේදී ਸਰවඥාන්තේ පුළුවන් තරම් උත්සාහ කරලා පෙන්නවා පෙන්නනවා ඒ කිසිම විද්‍යට උත්සාහ කරාට මොනම විද්‍යකවත් ලෝකේ පවතින ආචාර ධර්මයකට හෝ ලෝකේ පවතින මෙතෙක් තිබුණු ඒ මතිමතාන්තරවලට කිසිම වෙලාවක ਸਰවඥාන්සේ හානි කරන්නේත් නැහැ හරස් කපන්නේත් නැහැ ඒක නිසා මේ යමකට බැස ගැනීම යමක් මෙයම සත්‍යයි අනික් සියල්ල බොරුයි කියලා බැසගත්ත මිනිස්සයාට ඒක සංඥා මට්ටමේදී යම් චතුත්වංශ කියන පිළියම් කරන්න පුළුවන්. චිත්ත මට්ටමට ගියොත් මේක මම මේක තමයි මගේ මතේ මම මේක දැකලා තියෙන චිත්ත මට්ටමට ගියොත් ඒ මනසට පිළියම් කරන උගාකම සංඥා මට්ටමින් චිත්ත මට්ටමට නැග්ගට පස්සේ ඒක දිගේම අත්නොමතිය කියොත් එයා දිත්‍ති මට්ටමට යනවා බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ. බුද්ධජනසේ කවදාකවත් දික්තිව වශයෙන් මිත්‍යා දෘෂ්ටික නිත්‍ය මිත්‍යා දෘෂ්ටිකයේ කෙනෙකුට බණ කියන්නවත් නැන්න කියලා වැඩක් නැහැ. ඒ කලෙ මොනින්නවල තියෙන අය වතුර දැක්කරුවට මොන ചാටින්වත් යන්නේ. දවසක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කැලීමේද භාවනා කර කර බොහෝම විවේකීව කැලේ ගත කරනවා. ගත කරන වෙලාවට මුවවැද්දෙක් ඇවිල්ලා මුවෙකුට විදිනවා. විදිට පස්සේ මුවා දුවනවා. දැන් සාරිපුත්‍ර මේ මුවවැද්දා මස්සද්දා දුවගෙන යනවා මේ <clears throat> මුවාගේ ලේ පාර දිග යනකොට පේනවා මිනිස්සෙක් ගහක් වුණ ඉඳගෙන ඉන්නවා. ගිහිල්ලා අහනවා මෙතනින් මුවෙක් ගියේ නැද්ද කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ උපාසක මාත්‍යා පොඩ්ඩක් වාඩි වෙන්න මේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැන් අර මුවවැද්දට බණ කියනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගඳ කිලිනලා මීටර එක දාලා බලනකොට මේ මේ සාරිපුත්‍ර හාමුදුරුවෝ මේ මූ වැද්දෙකුට මස් වැද්දෙකුට බණ කියනවා. තව පොඩ්ඩකින් ওই මස් වැද්ද සාරිපුත්‍ර සාංශ බීජිනවා. ඒ නිසා කියනවා සාරිපුත්‍ර ওই වැද්දට යන්න අරපන්. මේ මනුස්සයා බණ අහන තැනක නෙවෙයි ඉන්නේ. මේ මනුස්සයා ඉන්නේ අර මස් ලෝභේ. උඹම කරන මේ බාධා කරන්න එපා කියලා. ඒක නිසා කොළේ නමල වලේ මුලින් නමල තියෙන කතාවත් වතුරක් කරන්න යන්නේ. ඒ නිසා අනේ තකතිරු ඇත්ත තමයි මේ බෞද්ධ රාජ්‍ය හදන්න කතා කරන්නේ. එහෙම බෞද්ධ රාජ්‍ය හදන්න පුළුවන් එහෙම කොණම් පොඩේ පොලේ විකුණන්න පුළුවන් බඩුවක් නෙකේ නෑ. ඒකට ලැබිච්ච ඒකට ගැළපිච්ච කෙනාට ගන්න දෙයක් නැත්තේත් නෑ. ඒ නිසා මේක ප්‍රඥාවන්තයන්ට ගැළපෙන දෙයක් තියෙනවා, වීරියවන්තයන්ට ගැළපෙන දෙයක් තියෙනවා. ඒ වගේම තමන්ගේ ශක්තිය ඉදිරියට යන කෙනාට ගැළපෙන දෙයක් තියෙනවා. හැමෝටම මේක ගැළපුණේ නැහැ කියලා කවදාකවත් ඒක තමයි මන් දෝත්සහය වෙන්න කාරණාවක් නෑ. මොකද හැම කෙනාම මුළු දවසේම මුළු ජීවිතේ මුළු ලෝකෙම ගත කරන්නේ තෘෂ්ණාවට. කාමච්ඡන්දේට. ඉතින් කාමච්ඡන්දේ මත් වෙලා ඒ දිවස් වල තියලා ඉන්න මිනිස්සයාට මොන බනද? ඉතින් ඒ වගේ කාම ලෝකයක ඉඳලා යම් කිසි කෙනෙක් කාමයාගේ ආධිනව දැකලා නිසරණාන සංස දැකලා ඒ ගන්න ප්‍රයත්නයේදී අඩු ගන්න මේ කාමයෙන් වෙන් වෙලා නිස්සරණේ වෙනුවෙන් ගන්න මේ පළවෙනි පියවර නිවනමයි ආය මොන්නම හේතුවකින්වත් ඒ කාමයෙන් වෙන් වෙලා නිස්සරණ දිහාට ගත්ත පියවර අවතක්සේරු කරන්න එපා අවතක්සේරු කරන්නේ මේ කාමයාගේ තියෙන භයානකම දන්නේ නැති උනොත් ලේසි වැඩක් නෙවෙයි ඒ ගඟද කිහිල්ලට පීනන්න ගන්න ප්‍රයත්න. ඉතින් ඒක කරගෙන කරගෙන යනකොට ඒක කවදාහකවත් ශීඝ්‍ර ගමන් කරන්න යන්නත් එපා. ඉක්මන් කරන්න යන්නත් එපා. ඒක නිකම් මේ ධර්මයේ තියෙන මේ ධර්ම ගෞරවයේ අඩු ගතියක් හෝ සංසාර බයේ තියෙන විසකෝර தත්ත්වේ නොදැනීම නිසා කරන දෙයක්. නිසා කවදා හෝ බුදුන් දැකපු විදිහට බුදුහාමුදුරුවෝ වෙන්න විදිහට මේක ඇතුළාන්තයේ දැක ගන්න ඕනේ නම් තමයි මෙතෙක් ආපු ගමන පුදුම විදියට ගෞරව කරන්න වෙනවා. මෙතෙක් කරපු අත්තරද්ද බව ගෞරව කරන්න ගෞරව කළා කවදා හරි මේ චිත්‍රයේ ඉස්සරහින් පස්සෙන් දෙකෙන්ම බලන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් කියනවා නම් පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන මේ දෙකම බලන්න පුළුවන් වුණොත් ඊට පස්සේ යෝගාවචරයට තද බල වැඩක් නැහැ. කවදා හෝ මේ මිනිස්යාට මේ යෝගාවචරයට අරමුණක තියෙන පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ දෙක බලන්න පුළුවන් නම් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තිනවා යා චුල්ලසෝතාපන්න කියන තත්ත්වයටපත් වෙනවා කියලා. ශාසනේ ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ දීත ගතිකෝ කියන ශාසන ප්‍රතිෂ්ඨාව ලැබුවයි කියන අය ආස්වාදයක් ලැබුව කෙනෙක් කියනවා. ඒ කියන්නේ මේ භාවනා ජීවිතේ විනෝදාංශයක් කරගත්ත කෙනෙක්. ඒකේ ඒක හැමදාම රස විඳින්න පුළුවන්. නියත ගතිකයි කවදාකවත් ඒ පුද්ගලයා ඒ මට්ටමේ මරණ තපාගත වෙන්නේ. ඒ නිසා මතු පිට පේන යමක් මෙයා කවුරුහට පෙන්වන්න හදලා තියෙන මතු පිට තියෙන දේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් මතක තියාගන්න මේ භාවනාවේ විනිවිදලා බලනකොට මේ හැම දෙයකටම පොදු ලක්ෂණ තියෙනවා. පොදු ලක්ෂණ හරි නීරසයි. පොදු ලක්ෂණ හරි ඒකාකාරයි. පොදු ලක්ෂණ හරි බය බයසි බය උපදවන සුළු කිසිම රසවින්දනයක් නැහැ මුළු ලෝකෙම බැඳිලා තියෙන මේ පෞද්ගලික ලක්ෂණ හොයනවා. මොහොත සරුවච්චන් වහන්සේ පවා ඒ යඹුරකට යනකොට ඉස්සල්ලාම ඒ එපා කළ යුතු එහෙම නැත්නම් කියලා දිනාම දන්නේ මේ පෞද්ගලික ලක්ෂණ හරහමයි මේ පෙත ඇඳලා තියෙන්නේ. ශානපාන කරනකොට සක්මන් කරනකොට හොඳට බලන්න ඕනේ ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙනටි ආස්වාසයේ මුලමඳාග ආස්වාසයෙන් ආසාදර වෙනස් වෙනවා තීරම් පෞද්ගලික ලක්ෂණ. මුත් ඒක හොඳට බලලා බලලා බලලා බලලා අන්තිමට පොදු ලක්ෂණ මතුවෙනකොට මේ ආස්වාසයේ තියෙන වායු පොට්ටබ්බ ධාතුමයි ප්‍රස්වාසයේ තියෙන වායු පොට්ටබ්බ ධාතුමයි බිම්බීම හැකිලිමේ තියෙන වායු පොට්ටබ්බ ධාතුවමයි ආදි වශයෙන් මේ පොදු ලක්ෂණ දකින්නකොට ඒක දැනගන්න එතන ගිය බව දැනගන්න තියෙන එකම දේ තමයි කම්මැලිකම. එතන ගිය බව දැනගන්න තියෙන නිමිත්ත තමයි ඒකාකාරීකම. නීරස ගමන. තනි වුණා වගේ දැනෙන ගතිය. පහළ වගේ දැනෙන ගතිය. අන්න එතනදී දැන් මේ රූප ධර්ම වල වැඩ කරන හිට මට පෞද්ගලික ලක්ෂණ හරහා ඔක්කොගෙම පොදු ලක්ෂණ දකිමින් ඉන්නකොට නාම ධර්මයක් වශයෙන් ඒ පාකම මතුවනවා. ඒකාකාරීකම මතුවනවා. නිදිමත මතුවනවා කියලා. එතන පෙරලි ගොඩක්නේ පෞද්ගලික ලක්ෂණ ඉල්ල පොදු ලක්ෂණයට මාරු වෙනවා. නාම ධර්ම රූප ධර්ම විතර නාම ධර්මකට මාරු වෙනවා. භාවනාවේ මනාපේ ඉවර වෙලා අමනාපේ පහළ වෙනවා. තුන්වෙනි එක හතරවෙනි එක තමයි මේ වෙච්ච සංගතිය කමඨා සුදුනට කියා ගන්න බැරුව යනවා. පෞද්ගලික ලක්ෂණ විතරයි ව්‍යාකරණයට අහු වෙන්නේ. පොදු ලක්ෂණයට අනුව ව්‍යාකරණ වැඩ කරන්නේ. ඒ වගේම මේක ඇතුළ වෙන එකක්ද පිටත වෙන එකක්ද කියලා අද්දත්ත බහිද්දා ભેදයක් නැතුව. ඒ නිසා යෝගාවචර හරි බයවිල්ලක් පය වෙනවා. නැත්නම් අහුගුප්ත තැනකට වැටෙනවා. අන්න එතනදී නොසලෙන ගතිය තමයි මේ තාදී බව පටන් ගන්න මොන්ඩිසෝරි පාන්තිය. මේක හරියට කමඨාන සුද්ධ වෙච්චාම ශක්තියක් එනවා. ලක්ෂ වාරයක් කෙරුවට පස්සෙත් ශක්තියක් එනවා. සිද්ධි වෙනකොට ශක්තියක් එනවා. මෙතනදී මම මේ ඉවසා දරා සිටින්නේ බුදුහාමුදුරන්ගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සංඝයාගේ නාමයෙන්, සීලේ නාමයෙන්. මොනම ලාභයක්වත් මට නෑ. අඩු ගානේ භාවනා තියෙන උනන්දුවක් නැහැ. නමුත් මම කවදාවත් මේ කතා හරින්නේ නැහැ කියලා ඒ ගෙනියන ඒ తాදී ගුණේ නොසැලෙන බව අනිවාර්යයෙන්ම හැරමිටියක් වශයෙන් අපන්නක ප්‍රතිපදාව නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව පාවිච්චි කරනවා. නැවතත් පටන් ගන්නකොට ආය රූප ධර්ම ආයෙත් පෞද්ගලික ලක්ෂණ හරහා ගිහිල්ලා පොදු ලක්ෂණයට මාරු වෙනකොටම හරි අවදියකින් හරි උනන්දුවකින් මේක කොහොම හරි මගේ විශේෂේෂ්ත්‍රයට ඇතුල් කරගන්න ඕනේ කියලා මෙතන ලූටලා යන්න දෙන්නේ නැහැ මම සතියට ලක් කරගන්නවා සමාධිය ගන්නවත් කමන්නේ ප්‍රඥාව ගන්නවත් කමන්නේ මම මේක අල්ලගෙන ඉන්නවා කියලා ඒ තියෙන නොසැලෙන ගතියට යන්න ගියොත් ඒ යෝගාවචරයට එතනදී තමන්ගේ ජීවිතේ පාවා දෙන්න වෙනවා කය පාවා දෙන්න වෙනවා ඒ මොකද මේ කය පිළිබඳව තියෙන මේක හිතකනද ඉඳකනද ඇතුළත පිටත පිරිමිකම ගෑනුකම මොනවත්ම මායින් කරන්නේ නැහැ පොදු ලක්ෂණයට යනකොට මේ මායින් කරන ගතිය තමයි නැති වෙන්නේ. දැන් යෝගාචර වෙන්නේ මම නැති වෙනවා. ඉතින් මම නැති වෙනකොට බය නම් ආයෙ අද්ද ගැරලා අත ගාලා ඉතින් හරි ගినాපු සෙට් එක බඩු ටික තියෙනවා කියලා ඉතින් සන්තෝෂ වෙනවා. නමුත් ඒකට එවැනි බාධාවක් කරන්නේ නැතුව මේක නැති වෙන්නේ නැති විය. ඉවෙන්නේ තිබේවා කියලා ඉදිරියට යන ගතියත් ආදී ගතියේ තරුණකමක් පේන්නේ තියෙනවා. අන්න මේ ඉස්සරහට ගියොත් විතරක් මේ යෝගාචරය මේ නාම රූප ධර්මින්දර නාම ධර්මයට පෞද්ගලිකවස්තන පොදු ලක්ෂණ මාරු වීමේ සංදිස්ථානයේ දැනගත්තොත් එතනින් යාට සියල්ල ස්වයන් සිද්ධයි. ඉතින් යන මොන්නම දෙයක්වත් යෝගාචරයට කලබල වෙන්න දෙයක් නැහැ. කරනවා නම් කරන්න තියෙන යමක් නොකර සිටීම විතරයි. එතෙන් එනකන් කල යුතු රාජකාරී ඌලියන් ගොඩක් තියෙනවා. ඉතින් ගියාට පස්සේ මේකට හොඳ අවදි වෙලා දැන් මම වාහනේ පාට දාගත්තා. දැන් යන්නේකයි තියෙන්නේ කියලා යෑම ඔය සත්‍ය විසුද්ධි ක්‍රමෙ පෙන්වන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා. එයා ඉදණින් තමයි ප්‍රතිපදාවට වැටෙන්නේ. මේ ප්‍රතිපදාව වලනට පස්සේ බාධා වෙන්න දෙන්නේ නැතුව දිගට එහෙම නැත්නම් අතිපණ්ඩිතකම් කරන්නේ නැතුව. දිගට යන්න දෙන එක තමයි කියන්නේ. එතන තියෙන්නම එන්න එන්න තියෙන්නම ඒ උපේක්ෂාව වෙන එක. ඒ තාදී ගුණීය අකම්පිය ගතිය, එහෙම නැත්නම් එහෙව් ගතිය. විචත තාවිතත කියන විදිහට ඒ තාදී ගතියේ ඒකට විරුද්ධව සැක පහල කරනවා. හිතේ ගොඩාක් සැක පහල වෙනවා. සියලු සැකයන් දැනගන්න ඕනේ නාම ධර්මයක් මතුවේනේ. ඒ සැකේ ආපුවාවයි, කරදර කරපුවාවයි ගියාවයි. මං ආයෙත් යනවා මේක දිගේ යන්න යන්න යන්න මේ ඥාන දර්ශන විසුද්ධියකට වෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියට යන. එතකොට ඇත්තටම මේ ඥාණයෙන් භාවනාවෙන්මයි භාවනාව මෙහෙවන්නේ. කරන මමෙක් හෝ කිරීමෙන් ලැබෙන මාන්නකාරකමක් හෝ ලැබෙන ආශාව සම්පූර්ණ කරන්න තියෙන තෘෂ්ණාවක් හෝ නෙවෙයි ගැම්මටම තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒ தත්තට ගියාට පස්සේ ඒ தත්තට යන්න යන්න තේරෙන පටන් අර ගන්නවා. අපි මෙතෙක්කල් සංසාරේ දැකලා තියෙන මේ දත යුතු දේවල් වලින් කොච්චර පුංචි කොටසක්ද ඒ තාක් ගහපා දෙන්න ගියා අපි. ඒ තාක් කලහ විවාද තිබුණා. මේ පූර්ණ චිත්‍රය දකින්න පටන් අරගත්තට පස්සේ ගහපා දෙන්න දෙයක්වත් නැහැ. ඇත්තට මේකට අයිතිවාසිකම් කියන්නේ කවුරක්වත් එන්නේත් නැහැ. මොකද මේ ශේස්ත්‍රයේ මේ කාමභෝගීන්ට අදාළ නැහැ. ඒකේ කාමයේ පිළිබඳව ආධිනව දැකලා හරියටම මේ ඉදිරියට යන කෙනාට විවේකයේ දන්න කෙනාට විතරයි යන්න තියෙන්නේ. එතන ගියාට පස්සේ මේ ශේස්ත්‍රේ ගොඩාක් වෙලාවට ගැළපෙන්නේ ආර්යයන් වහන්සේලාට ගැළපෙන්නේ ලෝකයා. ආර්යයන් වහන්සේලාගේ විවහාර ක්‍රම. ආර්යයන් වහන්සේලා මේක ලෝකේ දිහා බලන හැටි ඒක නිකන් කුරුල්ලෙක් පොළොව දිහා බලනකොට බලන පේන දර්ශනය වගේ පේන තියෙන. ඉතින් ඒ දර්ශනය ඇති වුණාට පස්සේ හරි අමාරුයි ඒ ඒ අත්දැකීම කාමභෝගියෙකුට විස්තර කරන්න. කාමභෝගී හරියට මේක ප්‍රතික්ෂේප කරන එක গুপ্ত ධර්මයක්, ගූඪ ධර්ම. ඕවා කිසිසේත්ම විද්‍යානුකූල නැහැ. විද්‍යානුකූල නම් ඔබ තව කෙනෙකුට හම්බෙන්න එපා. හැමදැනම අරන් දෙන්න පුළුවන් වෙන්න එපා. ඒ නිසා ඌවා බොහොම සීමිත පිරිසකට ගන්න පුළුවන් දේවල් කියලා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් සර්වඥාන්සේ සරුඤ්‍යතා ඥාන ලැබුවට පස්සේ ප්‍රථම වතාවට ලෝකේ කාටද මම මේ බණ කියන්නේ කියලා කාටද මම මේක බෙදාගන්නේ කියලා බලනකොට ඊවරක් පස්සට හිතා අරගෙන තිනවා කාටවත් කියලා බෑ කිසිම කෙනෙක් සුදුසු නැහැ කියලා. එතින්දි තීන්දුවක් කරන් තියනවා බණ නොකියන. ඒකෝර තමයි සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලිවරලා තමන්ගේ උතුරු සළු ඒකාංශ කරන එක දණක් බිම ඇනගෙන වැඳලා කියලා තිනවනේ දුකනන් වහන්සේ මහා විනාශයක් මේක. බුද්ධෝ හම්බෝධ ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝහන්තර ඉස්සාමි සංසාරෝ කාමහබ්බයා කිය කිය වචනන්ත සංසාරයක් බෝධිසම්පාර පිටුවේ බුදු වෙන්නේ මේ බුදු කරවන්නේ මේ කියලයි. ඊතර වන්නේ මේ ඊතර කරවන්නේ මේ කියලාමයි. මිදෙන්නේ මේ මුදවන්නේ මේ කියලාමයි. දැන් උපවාසයේ බුදු වුණාට පස්සේ තරුණාට පස්සේ මිදුණාට පස්සේ මේක නොකියන්න තීන්දුව කරොත් ඒක මහා දුමාකර අභාග්‍ය ජනක දෙයක්. ඔබ වහන්සේ හිතන විදිහට සම්පූර්ණ කෙලෙස් නැති දූවිලි නැති ඇස්නල් ලෝකේ නැති බව හැබෑව නමුත් රජස් අඩු ඇස් තියෙනවා. දූවිලි අඩු ඇස් තියෙන නිසා කරුණා කරලා ඒ අත්තන් කිරේ අනුකම්පා කරලා උත්සාහයක් කරලා බලන්න ඉන්නේ. ඊට පස්සේ තමයි මේක දායට බුද්ධ ගයාව ඉඳලා පයින් වැඩියේ සුමාන ගාණක් ඇත්තට මිශ්‍ර ලෞද්ධකාරාම පුත්‍ර ආලකාරාම ඒ වගේ කට්ටිය බැලුවේ කට්ටියට ලෝකෙන් අයින් වෙලා මැරිලා ඊටතරියේ ඉපදිලා තියෙන අරූප ලෝකවල මොන විදියෙන්වත් සම්බන්ධතාව පාත්තන. ඒ කියන්නේ SMS එකක්වත් අරින්න විදියක් නැහැ, සිග්නල් නැහැ. ඉතින් ඊට පස්සේ මොන කරන්නේ? ඊට පස්සේ තමයි ඔය පසගමහන් හොයාගෙන ගියේ. ගියාට පස්සේ පසගමහන් මොකද්ද කිරුවේ? ඔය ශ්‍රමණයා රජ කුලයෙන් පැවිදි වුණේ. පැවිදි වෙලා දැන් ඇඟ තර කරගෙන ලස්සන වෙලා දැන් ඔය එන්නේ මොකටද? අපි ලව්වා අත්පා මෙහෙවර ගණ්ඩායි. වගේ මාන්නක්කාරකමට එන්නේ අපි මායින් කරන්න එපා. කිසි කෙනෙක් ගණන් ගන්න එපා. ආවොත් වැඩි හිටියෙක් ආව විදිහට රජ කුලෙන් ආපු විදිහට වතුර ටිකක් තියමු ඕනනම් කකුල් දෙක වහවදාගෙන ගෙට වෙච්චාවයි කියලා ඒ අර වැඩියෙන්ම බුදුහාමුදුරෝ බුදු වෙනත් ඉස්සෙල්ලා පැවිදි වෙලා තපස් රැකෙමින් විශේෂම කොණ්ඩඤ්ඤ හාමුදුරෝ බුදුහාමුදුරගේ නමට පැවිදි වෙච්ච එක. නමුත් අර වෙලාවේදී ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමුදුරේ එනකොටත් ප්‍රතික්ෂේප කරා. කිසි කෙනෙක් හම්බෙලා නැහැ ධර්මයේ Tamange ඕනයි කියන හදන කොටත් ඒ බුදුහාමුදුර බව ප්‍රතික්ෂේප කරා. ඉතාමත් ප්‍රයෝගයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඇත්තෝ මේ තමන්ට නතු කරගෙන මේ තාදී ගුණය ඒගොල්ලන්ට සම්බන්ධ කරේ. තුන් සැරයක්ම කතා කරලා තිනවා පොඩ්ඩක් කට්ටිය වාඩි වෙනවා බණ ටිකක් කියන්නේ. ඉතින් හැම කෙනාම කිව්වලු ওই කට්ටිය අපි ඔක්කොම එකයි. මොකටද ඔයා බණ කියන්නේ අපිට? අවශ්‍යතාවයක් නැහැ. යාළුවා කියලා කතා කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙසරක් කියනවා නතර වෙන්න බණ ටිකක් කියන්න. බෑ. තුන්වෙනි සැරේත් කියලා තියෙනවා. මම ආවේ ඒකට. ඊට පස්සේ සරුවචනාංශේ බුදුම චාන්ච තමයි ඒක ලස්සන කරලා කියන්නේ. අහලා තියෙනවා මේ ඕගොල්ලන් කවදා හරි මම අඩු ගන්න දුෂ්කරක්‍රියා කරන වෙලාවදීවත් ආලෝක සංඥාවක් වන්තර මත හෝ මට ආලෝක සංඥාවක් අත්තෝ මට පහළුණායි කියලා මම නිමිත්තක් ඉදිරිපත් වුණායි කියලා හෝ කියලා තියෙනවා කියලා. එතකොට කට්ටිය මොන්නේ මොන බලන්නේ කොළු මේ වචක කවදාකවත් තමන්ගේ ಗುಣ කහන කරපු කෙනෙක් නෙවෙයි අපි අවුරුදු 6ක් පිටිපස්සේ හිටියා නැහැ. කවදාකවත් නැහැ තමන්ගේ ಗುಣ ගායනා කරලා තියෙන්නේ. ඒසොලි එහෙම නොකියපු මම අද ඇයි මේ කියන්නේ පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නම් කියලා. අර 6 දෙනාටම 5 දෙනාටම කට උත්තර දෙන්න තියෙනවා. ඒ කියලා තියෙනවා මට එදා තිබුණ නැති නිසා මම නැහැ කිව්වා අද තියෙන නිසා තියෙනවා කියනවා. ඊට පස්සේ තමයි පොඩ්ඩක් වාඩි වෙලා තියෙන ඊට පස්සේ තමයි ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ. ඒ සූත්‍ර දේශනාව ඉවරනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට යං කිංචි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම යම් තාක් මේ ලෝකේ පහළ වෙනවන රූප වේවා සංඥා වේවා සංස්කාර වේවා විඥාන වේවා සියල්ලම ගිවෙන සුළු එකක්වත් අල්ලන්න දෙයක් නැහැ. ඔගේ කිසිම හර පද්ධතියක් නැහැ. ඔබ ගබඩා කරගෙන මගේ කියා ගන්න දෙයක් නැහැ කියන එක ආවෝද. ඊට පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ. පස්සේ බද්ද නාම එකතු කරලා වප්ප ස්වාමීන් වහන්සේ ඔක්කොමලා එකතු කරලා අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරපුවට පස්සේ තමයි ඔය මේ තාදී ගුණය එහෙම නැත්නම් ක්ෂීණාශ්‍රව භූමියටපත් වෙනවා. ඊට පස්සේ පප්ප ස්වාමීන් වහන්සේ පිරුණම් පාණ්ඩ ඉස්සල්ලා තමන්නාංශයේ චරිතාපදානය දේශනා කරන වෙලාවේදී උන්වහන්සේ ශ්‍රීපත් කළා කියලා තියෙනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝච නපස්සති කිය. ඇසත්තෝ තව ඇසත්තන්ව දකි. ඇස් නැත්තුන් දකිත්. ඇස් ඇති කෙනාට අන්ධයා පේනවා. ඇස් නැත්තෝ නොදකිත්. ඇස් ඇත්තා කවුද කියලාවත් ඇස් නැත්තෝ නොදකිත් කියලා. නිසා තමන්ගේ ඇස් දෙක අරිනකම් බුදුන් ලෝකේ පහළ වුණත් තමන්ට පේන්නේ නැහැ. තමන්ට තියෙන්නේ කාමේ පමණක් නෑ. ඒකට කියනවා අන්ධයක් කියලා. අන්ධ කරනවා, අචක්ක කරනවා, අඥාන කරනවා මේ පඤ්ඤා නිරෝධකෝ නිබ්බාන නිරෝධකෝ කියලා. මේ කාමේ මතුනට පස්සේ ඇස් නැති කරනවා. චක්කු කරනවා. අන්ධ කරනවා. ඇස අන්ධ කරනවා. අනිබ්බාන සංවත්තනිකෝ නිවනෙන් පැත්තට තල්ලු කරනවා. ප්‍රඥා නිරෝධකෝ මේ ඒක නැති වුණාට පස්සේ තමයි තේරෙන්නේ කවුද එවැනි පැත්තට පහන්සි වෙන කට්ටිය මේ ලෝකේ ඉන්නේ ඇස් නැති මනුස්සයා පේනවා ඇස් තියෙන මිනිහයි පොට්ටය දෙන්නම පේනවා පොට්ටයාට තව පොට්ටයා කවුද ඇස් තියෙන මිනිහා කියලාවත් පේන්නේ නැහැ ඉතින් හරි අසාධාරණ ක්‍රමයකට මේ සත්‍ය ලෝකේ පැතිරෙන්නේ ඒ නිසා යන්තමට හරි යෂ්ට ඇදුනා නම් අපිට පේන්න පටන් ගන්නවා අපි වගේ උත්සාහ කරන මේ නොසලෙන බවට උත්සාහ කරන තාදී බවට උත්සාහ කරන අශෝකදරේ කම්පා නොවීමට උත්සාහ කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ පිරිස නැයි කියලා ලෝකේ සදාචාර පිරිහෙනවයි කියලා ලෝකේ විනාශ වෙනවා බුද්ධ ආගම නැති වෙනවා කියලා ওই අඬහව ගන්න හුඟ දෙනකොට මේ වලිගේ පිච්චිලා තියෙනවා. හනුමගේ වගේ. ඉතින් ඒකට ඉවසුවක් නැහැ. අඩු පිට ගිනි තිබ්බට පස්සේ අහනවා කරන්නේ ගේන්ගෙට ගිහිල්ලා කෙවල් ගිනි තියෙන එක විතරයි. විවේකීව ධර්ම කොටස බැලුවොත් එදත් හිටියා අදත් ඉන්නවා ඉතාම සුළු පිරිසක්. ඉතින් මේ පිරිස දිහාවට Taman යන එක දකින්න ඕන. ඒ දැකීම Taman තුලින්ම මේ භාවනා කරනකොට නිමිත්තක් අරමුණක් එනත මේ ඉන්ද්‍රියංගෙන් නැත්නම් මේ බාහිර නිමිති වලින් සමුගන්න වෙලා වෙනවා. බුද්ධ කලාව වෙන වෙලාව. විවේක වෙන වෙලාව. විස්්‍රාම වෙන වෙලාවට මේ තමයි තාදී ගුණය මම මේකටයි අනුග්‍රහ කරන්න ඕනේ කියන කාරණාව තේරුම් ගත්තොත් නිවන් නොලැබුවාට මේ දකින්නේ දෘෂ්ටි කෝණය ඒකයි මේ භාවනාදි කරන්න කියන එක වටහා ගත්තොත් ඒ මනසයා ලදලද අවස්ථාවේ මේක දිනු පවුණු කරගන්නවා. එතකොට ඉබේ මට බුදු ගුණ බුදුරජාණන්සේ ලෝකෙදී ආ බලපු හැටියට හරියට රාහුල කුමාරයා පුදුරජාන් වහන්සේ දැකලා කාණේ ශ්‍රමණේ උඹේ හේවණත් මට සැපයි මේ කියලා පිටිපස්සෙන් ගියා වගේ අර දන්න කටේ කිරිසොඳ ගිහිලා නැතත් මේ තාදී ගුණේ දිහාට පොඩි හෝ සංඥාවක් පොඩි හෝ එළවමක් යදන්න පටන් අරගත්තොත් අපේ තියෙන සාමාන්‍ය බුද්ධියෙන් අනන්තවත් ක්‍රමසහවිදි සපෙලා දීලා ක්‍රමයෙන් ක්‍රමයෙන් හරියට මේ පරියන්කෙම ඉන්නකොට විතරක් නෙවෙයි ශක්මණෙම ඉන්නකොට විතරක් නෙවෙයි එදිනදා ජීවිතයේදී පවා මේ කවුරු මොනවා ගහපා දෙන්න ගියත් ඕකට අවිරුද්ධ භාවයේ පෑමේ. ඕ කියන්නේ යන්නේත් නැහැ නෑ කියන්නේ. ඒක චපලකමක්වත් කරාරින ගතියක්වත් නෑ විශාල තාදී ගුණයක්. හැබැයි හොඳට මේ මිනිසයා කියන දේ අහලා ඒක තේරුම් අරගත්තට පස්සේ තමයි ඉක්මන් වෙන්න නරකයි. ඔය කියන ඔක්කොම බොරු ඔක්කොම ශූන්‍ය මේ ලෝකේ ඒක නෙමෙයි ක්‍රමය. මනුෂ්‍ය කින්දාන එයා ඒව අවබෝධ කරගන්න. මනුෂ්‍ය මේ දෙන්න හදන්නේ අර තියෙන එක්ක ප්‍රශ්නයක් එක්ක දුකක් එක්ක අසහනයක්. හොඳට තේරුම් අරගෙන ඒකෙන් තමයි සැලුනොත් කිසිම කර්මස්ථාන ගතියක් නැහැ. කිසිම මොරච්ච ගතියක් නැහැ. ඒක ගත්තට නොසැලෙන ගතිය නැහැ වුණා වගේ ඉඳගෙන බොහොම විවේකීව තමන්ගේ සතියට සමාධියට දුන්නොත් අර අර ප්‍රශ්නට උත්තර ඉබේම තියෙනවා තමන් ගාව. කලබල වෙලා කල්පනා කරන්න පටන් අරගත්තොත් කවදාකවත් හොඳ එකක් ඉන්නේ නැහැ. ඒ නිසා විවේක වෙන්න පුළුවන් නම් මේ ලොකු සංජීවන කාලේ කියන කමටහන් සුද්ධ කරනකොට Taman යන බල උප්පරීම සතියට ගිහිල්ලා හොඳට අහගෙන ඉඳගෙන වචන නැහැ වුණත් ආ මේ කියාගෙන ඉන්නේ මේකයි කියලා ඒකට දෙන්න ඕන උත්තරේ මේකයි කියලා ධර්මයෙන්ම වෙයි. කල්පනා කළා අර සූත්‍රේ මෙහෙම තියෙනවා මෙහෙම මෙහෙම ගලපන්නේ කොහොමදාකවත් ඒ නියම උත්තරේ ඉන්නේ. නියම උත්තරේ ඉන්නේ අර හිතට මේ හිත සම්බන්ධ කරන්න ඕනේ. යටි හිතෙන් අර හිත මේ හිත ස්පර්ශ කරන්න ඕනේ. එතකොට දිබේම ගනුදෙනුව සිද්ධ වෙනකොට Taman නෙවෙයි ඒ චිත්ත නියාමයක් අනුව කටයුතු සිද්ධ වෙනවා. ඒක ඒ විදිහටම ඇත්තටම ඔය මානසික රෝගීන් පිළිබඳව සායනය පවත්නකොට ඒ රෝගියාට උදව් කරන්න ඕන නම් පුළුවන් තරම් ඒ රෝගියාගේ தත්ත්වෙට ඒ කියන්න හදන මේ මානසිකත්වයට Taman හිතින් ස්පර්ශ කරන්න. වෙන හැබැයි ගා ගන්න එපා. හැබැයි හිතින් පෙලෙන්න එපා. පැවෙන්න එපා. Tamanට මේක අවබෝධ කරගන්න පුළුවන් නම් එතන ඉබේම මානසික මතට සම්බන්ධිකුත් වෙනවා. ඒ ඒ පුද්ගලයාට තියෙන මේ මනසගේ ලෙන්ගතුකමයි ඒ සම්බන්ධතාවය හරහා බුද්ධම සුව සේවාවක් වෙනවා. ඉතින් ඒ වගේ දෙන්නේක් නෙවෙයි මෙතන කතා කරන්නේ සතියමයි ඇතුළේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක පැත්තකින් කෙලස් තියෙන එක පැත්තකින් තාදී ගුණය තියෙනවා. ඉතින් මේ දෙකටම සතිය සමාන ගුණය පෙන්වුවොත් ඒ තාදී ගුණයට පුළුවන් කෙලස් තියෙද්දිත් ගා ගන්න නැතුව ඉන්න. කෙලෙස් වලට බෑ තාදී ගුණය තිබුණත් නොකෙලෙසවත් ඉන්න. ඒකේ තරම් පහක්. ඉතින් ඒක තාදී ගුණය දන්න බේරගෙන නැහැ. ඒ නිසා සතිය දිනු වේගන දිනු යනකොට තමන්ට හිතා ගන්න බැරි නැත්නම් තමන් හීනකින්වත් හිතපො නැති ඒ ගැඹුරු ධර්ම කොටස් තේරෙන පටන් ගන්නවා. එහෙම තමයි වප්ප ස්වාමීන් වහන්සේ බුදුරජාණන් ප්‍රතික්ෂේප කරත් පස්සේ බුදුරජාණන්සේගේ ධර්ම තේරුම් ගත්තට පස්සේ ඒ ක්ෂීණාසව බවට පත් වුණාට පස්සේ ඇස් පාදගනින් ඔක්කොටම ඉස්සෙල් උඹේ ඇස් පාදගනින් එතකොට අනන්තවත් මේ ලෝකේ ඒ ධර්ම කොටස තිනේ ධර්ම කොටස වල සම්බන්ධ වෙන්න පුළුවන් බව තේරෙනවා ඒක නිසා අපි අදත් පැයකමාර කරන කාලය අරන් තියෙනවා ඒ ඔක්කොම මේ වෙනකන් අපි දවස් 7ක් 8ක් ඇත්තටම ශක්ති ප්‍රමාණයෙන් ඒ නොසැලෙන බව ඇති කිරීම සඳහා ශීලෙන් වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් උත්සාහයක් කරා ඔක්කොට මම හිතන්නේ බලාපොරොත්තු වෙච්ච තරම් මහා ලොකු දේවල් ලැබුණා කියලා නමුත් යම් ප්‍රමාණයකට අදහසක් ගන්න පුළුවන් වුණා නම් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් මේ ගෙනාවු ධර්ම කොටාසයට අපි දවස් හතක් කරන කරලා තියෙනවා මේ විදිහට සක්මන් පරියංග භාවනා කරලා තියෙන එදිනදා ජීවිතේ අන්න ඒ ටිකයි අපි ගෙදර ගෙනියන්නේ මට ආවල් දෙ නැති නිසා මට මේක කරන්න බෑ ආදී වශයෙන් නැති බැරි කන් නෙවෙයි අන්නේ Taman ලොඟ තියෙන ಗುಣ ටිකම දිනු පවණු කරගෙන දිගින් දිගට මේ නොසැලෙන ගතිය ඇති කරගත්තා නම් ඒක දිගටම භාවනා කරන කෙනාට විතරක් මේ ඇසුරු කරනන් අතරට පවා ඒ නොසැලෙන ගතිය මනසෙන් මනසට ක්‍රියාත්මක කරන නිස්සද්ද බණක් විදියට ඒ නිසා ආශීල දෙනාටම තමගේ අභ්‍යන්තර සාසනෙත් මේ විදිහට හදාගෙන බාහිර සාසනවත් දෙන්න පුළුවන් ආදර්ශ ඇති කරමින් ඉදිරියට යන්න මේ අවසාන ධර්ම දේශනාවත් ධර්ම දේශනා හතත් දේශනාවලියත් එකතේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව දේශනාවලිය මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා